අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඈනිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න බිමුත්නි අපි කවුරුත් දන්න පරිදි ප්‍රශ්න විචාරාත්මක අඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ පුරුදු පරිදි යාමත්යන්ගේ ජීමහත්ය ඉල්ලා සිටිමු. ඉතින් ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සතිವಾರය ආරම්භ කළ දෙන විදිය. අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 22ක් ලැබිලා තියෙනවා 22කින් 18ක් භාවනාමය ප්‍රශ්න තුනක් ධර්මදේශනය පිළිබඳව එකක් පොදු අදහසක් ඉදිරිපත් කළා තියෙන්නේ ප්‍රශ්න 22ක් ඉදිරිපත් කරන්නට ඔබ වහන්සේගෙන් අවසර. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි සක්මනේදී සිදු අත්දැකීමක් විස්තර කිරීමට ඔබ වහන්සේගෙන් අවසර පතමි. සාමාන්‍යයෙන් සක්මන් කරන අවස්ථාවේ ශරීර ඉරියව්ව වෙත සිත තැබීමෙන් හා ඊට පසු පියවර කිහිපයකින් පසු වටා පිටාවේ ශබ්ද හා දකින දේවල් පිළිබඳ සිතුවිලි පහළ නොවි ශරීරයේ පායමින් ගමන් කරනාක් මෙන් ස්වභාවිකවට පැමිණේ. මෙසේ කාලයක් පැවැත්වීමේදී අතරින් පතර වම දකුණ යනුවෙන්ද පොළවේ තද ස්වභාවයද දැනේ. යම් අවස්ථාවක මෙසේ වම දකුණ ආකාරයෙන් මෙනෙහි වන විට වමහා දකුණ මාරුවන කිහිප විටක වමෙන් දකුණටද දකුණෙන් වමටද මාරුවන අතරමැදි අවස්ථාවක් මෙනෙහි විය. එම ඊතා සුළු අවස්ථාව හා ස්වභාවය වචනවලට පෙරලීම අපහසු බැවින් එය කළු පැල්ලමක් ලෙස විස්තර කළමි. විස්තර කරමි. මෙවැනි අවස්ථාවන් මාහට පරයන්කේදී අත්දැකීමට නොලැබුණි. කරුණා ක්‍රමයේ පහදා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් බගෑපත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී ප්‍රාර්ථනා කරන බෝධිකින් උතුම් නිර්වාණ සුවය අත්විවායි පතමි. නැත්තරම අර පරියන්කේදී ආනාපානියෝ පිම්බීම හැකිලිම ගත්තා නම් ඒ ආස්ථා දෙක මැද ආස්වාස ඉවරලා ප්‍රස්වාස වෙන තැන ওই වාගෙම කළු ලපයක් තියෙනවා. ප්‍රස්වාස ඉවරලා ආස්වාසය පටන් ගන්න තැන පිම්බීම වල හැකිලිම පටන් ගන්න තැන හැකිලිම වල පිම්බීම පටන් ගන්න තැන හැම වෙලාවෙම මේ දෙක අතරමැද අවස්ථා පන්නන තමයි තණ්හාව වැඩ කරන්නේ. ඒ දෙක මැද පෙන්වන්නේ නැතුව දෙපැත්ත ගැටලීමට සිබ්බණී කියන නම බුදුරජාණන්සේ පාවිච්චි කරනවා මහුංකාරී කියලා. සිද්ධිය ඉවර වෙන්නේ ඉස්සෙල්ලා අනෙක් සිද්ධිය පටන් ගන්න ඉස්සෙල්ලා මේ දෙක මැද ගැටයක් දානවා. ගැටයක් දාමින් තමයි මේ කියන්නේ. ඒ නිසා කවදාකවත් සිද්ධිය අඩියට බහින්න දෙන්නේ නැහැ. ඒ නිසා සිද්ධි සිද්ධි ස්ථාන දෙකක සංදි ස්ථාන මැද දැක ගන්නට බැරි වෙන්න තමයි අපේ හිත අයෝනිසමංස්කාරට දාන්නේ. යෝනිසමංස්කාරය දැනගන්න ඕනේ. මුක්කකාරී හැමාරිම බලලා ඉවර වෙන්නේ ඉස්සෙල්ලා තව එකට පණින්න නැතුව අමාරේ බලන් ඉගෙන ගන්න එක තමයි Nirodhe දකින්නයි කියලා කියන්නේ. ඒක පෙන්වන්න නැතුව තමයි ගේම ගෙනියන්නේ. ඒක නිසා ඒක අමාරුයි ඇත්තටම සක්මණේ දකින්න පරියන්කේ දකින්න ලේසි කියලා හොඟ දෙනෙක් කියන්නේ. අන්න මේකේ ලියලා තියෙනවා පරියන්කේ සක්මණේ දැක්ක පරියන්කේ දැක්කේ නැහැ කියලා. ඒක මේ චිත්‍රපටියක් බලනකොට ඒ චිත්‍රපටිය පෙන්වන්නේ ෆ්ලෑෂ් එකක් අන්ධකාරයක් ෆ්ලෑෂ් එකක් අන්ධකාරයක් කියලා. ආලෝකයක් අන්ධකාරයක් ආලෝකයක් අන්ධකාරය 50 50 50 50 දාලා තමයි චිත්‍රපටිය වෙන්නන්නේ. අර ආලෝකයේ පැවැත්ම නිසා එහි දෘෂ්ටියේ පැවැත්ම නිසා අපිට අන්ධකාරය පේන්නේ ඒ ඒ ඒ පේන්නේ නැති කාලය තුල විතරයි අර නිශ්චල ඡායා චරණ චිත්‍ර වලටපත් වෙන්නේ. ඇනිමේෂන් එක පටන් ගන්න. ඉතින් ඒක නිසා කොයි වෙලාවක හරි බලන්න හිටියොත් චිත්‍රපටියක් බලනකොට ඒක ටෙලිවිෂන් එකේ වෙන්නේ නැහැ. පරණ ප්‍රොජෙක්ටර් වලින් පෙනෙන චිත්‍රපටි වල වෙනවා. 50ක් අපි ඉන්නේ අන්ධකාරයේ. කවදාකවත් දන්නේ නැහැ. ඒට හේතුව ඇහි දෘෂ්ටියේ පැවැත්ම කියලා එකක් තියෙනවා. ඒ වගේම අපිට අර අන්ධකාරයට බයයි. ඒක බලන්නේ නැතුව ආලෝක කොටස හරහා කතන්දරේ පවත්වන එක තමයි කියන්නේ. ඉතින් ඒකම තමයි ඉදිරි ජීවිතෙට වෙන්නේ. ඉතින් ඒ නිසා මේ උබ්බෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන රිප්පති සෝබුරෝමි මහා පුරිසෝති යෝධ සිබ්බනි මච්චකා කියලා මේ මජ්ජේ සූත්‍රයේ බුදුදහමේ පෙළලා දීලා තියෙනවා. කවදා හෝ මේ දෙක ගැට ගන්න හැටි දැක්කනම් අපි ඉන්නේ මේ පූට්ටු කරලා හදපු දෙයක් ඝණයක් කියලා හිතාගෙන. නමුත් ඒ අතරමැද හැම තැනම පැලිරි තියෙනවා, කඩ කඩතොළු තියෙනවා, අනිත්‍ය තියෙනවා, මරණේ තියෙනවා. අපි ඒක වහලා ලොස්සෝව කරගෙන මේක අං සම්පූර්ණ දිලිසෙන ඝණයක් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක නිසා ඔබ තවදුරටත් කරගෙන යන්න කරගෙන යනකොට යනකොට ඔය අතරමැද තියෙන දේ දැක්කනම් ඒක මේ ධක්මනේ පරියංකේ කියලා හිවන්නේ මුළු සංසාරෙම ඔච්චරයි කියන්නේ. ඒක නැතුව මේ දිගට පැවැත්මක් තියෙනවා කියලා ඒක ඝණයක් තියෙනවා කියලා නিত্য සුඛ සුභ සංඥාවි තමයි අපි ඉන්නේ. නමුත් දිගහැරලා පෙන්නොත් පේනවා අහස බැලුවාම තරු විතරයි අපිට පේන්නේ. නමුත් තරු දෙකක් අතර මැද විශාල අන්ධකාර අහිසනක් තියෙනවා. ඒක අපිට පේන්නේ උදාහරණයක් වශයෙන් රේඛයක් දාලා තරු ටික ඔක්කොම එක තැනට ගත්තොත් මුළු අහසම 100ට එකක්වත් වහන්න තරුවට බෑ. ඒ වුණාට අපිට අහස පේන්නේ අපිට පේන්නේ තරු විතරයි. අපේ හිත ඉඳුරන් අපේ ඉඳුරන් ගන්න ආස්තික පැත්ත විතරයි. එයා නාස්තිකයට බය ජීවත් වෙන්නේ, අන්ධකාරයට බය ජීවත් වෙන්නේ, වයසට යන බය ජීවත් වෙන්නේ, මරණයට බය ජීවත් වෙන්නේ, ලෙඩට බය ජීවත් වෙන්නේ. ඉතින් පුදුමාකාර උත්සාහයක් ගන්නවා. ලෙඩ නොවි, වයසට නොගින්, රෑ නොවි, මැරෙන්නේ නැතුව ඉන්න. නමත් ගඟක් නම් ගලති පහලට ගලා යති. ගලක් නම් පැලති පුපුරති දිරා යති. මලක් නම් පිපෙති පරවෙති පෙති හැලති වලක්කණ්ඩ බැරි මේ මරණයේ හැටි. ඒක නොබලන් අපි සමිති සමාගම් හදාගෙන විවස්ථා හදාගෙන මොන සෙල්ලම් දැම්මත් සමස්තෙ මෙරුන් නැතුණට එක එක හැමදාම මැරෙනවා. ඒක නිසා අපි කියනවා තරුණා අපි අපි මැරෙන්නේ නැහැ. තරුණ කම මැරෙන්නේ නැහැ. බෑ තරුණයා නා කියලා මැරලා යනවා. තරුණ තමයි අපි හැමදාම. ඉතින් අපේ තරුණ සමිතිය පිටවගෙන ඉන්නවා. ඉන්න හරියක් ඉන්නේ නාකියෝ. තරුණ බෞද්ධ සමිතිය කියනවා. තරුණ කතෝලික හොම්බ කොඩියක් ඔසන යන බැලලා නාකියෝ ඉන්නේ. තරුණයෝ කියන්නේ මොකද තරුණ එන්නේත් නැහැ උකට. මේ ඒ සමිතිය පිටවගෙන ගියාට මේකේ ඉන්න සමාජික එකක මැරෙන බව වසංගකන තමයි අපි සම්පූර්ණ මේ ව්‍යවස්ථාව කරන්නේ. ඒක නිසා මේ දැකපු දේ හොඳයි. ඒක මේකම හොඳට සමීප වෙලා බලන්න. ඒකට කියනවා thin slicing of time කියලා. කාලේ ඊටාම තුනි පතුරු පතුරු ගහනවා. පතුරු ගහලා පේනවා සෑහෙන කොටසක් අපේ අන්ද අන්ද බින්දුවට අහු වෙනවා. ඩාර්ක් ස්පොට් එකට අහු වෙනවා. ඒක මකාගෙන යන කතාවක් තමයි මේ ප්‍රපංච කරනවා කියන්නේ. කතන්දර ගොතනවා කියන්නේ. මේ සම්පප්පලාප කියන්නේ. බලාන හිටියොත් පේනවා අඩිය තියන්න බැරි තරම් පොළව දැන් මේ ලෑන්ඩ් මයින් එකක් වගේ කොයි වෙලාවෙ පොපරලා යයිද දන්නේ නැහැ කියලා. ඒක නිසා අර මම දීපු අර මතක් කරපු අර ඉංගියෙන් ආස්වාද ප්‍රසආසය හෝ මොකක් හරි අල්ල ඒකත් බලන්න හැම තැනකම තියෙන්නේ ඔය මැද පන්නලා දෙකොන ගැට ගන්න සෙල්ලමක් තමයි තණ්හාව කරන්නේ අන්න එක දැක්කත්ොත් ඒක හරි ලස්සනයි මේ මිනිස්සු නැදක ඉන්න හැටි මේක නොදකින්න විවස්ථා හදා ගන්න හැටි මේක නොදකින්න පෞල් සංස්ථා හදා ගන්න හැටි මේව නොදකින්න සමිති සමාගම් හදා ගන්න හැටි රාජ්‍ය ව්‍යවස්ථා හදා ගන්න හැටි ඒ යටින් බලන බුදුම දක්ෂකමක් තියෙන මිනිස්සු ඉන්න මේ සිවිලයිස්ඩ් කියන જાතියේ කද්දාකත් බලක් ගන්න බැරි පැලිරක් මෙතන තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කියා දුන් විදියට උස්ම දිහා බලා සිට එය සටහන් නැත්නම් නෝට් කළා. මීළඟ ස්ටේජ් එක වන ආකාරය බැලීම විත යන්නට කැමැති නමුත් ඒ ඉබේ වනතුරු සිටිය යුතුද නැතිනම් ඒ ස්ටේජ් එකට යන්නට ටෙක්නික් එකක් තිබේද? මගේ මූලික මම මේක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන මම හරවන්න නැතුව කියන්නම් please pardon my ignorance for asking such a basic question ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි සටහන බල්ල ඉවරෙච්චා උඩු කුඹුර වතුර විච්චාම පල්ලෙහා කුඹුරට වැක්කෙනා වගේ කැස්කේඩ් වෙනා වගේ ආකාරයට යනවා ඊට පස්සේ ඒකේ වතුර පිරුණාට පස්සේ ස්වභාව ලක්ෂණ වලට යනවා ස්වභාව ලක්ෂණ පිරුණාට පස්සේ සංතතියට යනවා ඒ නිසා කැස්කේඩින් ඉෆෙක්ට් එකක් තියෙන්නේ සටහන හොඳට බලන්න දකින් දකින් සටහන දිගට බලන්න ඉන්න. එතකොට ඒ සටහන වෙනස් වීම ඒ සටහන මාරු වීමට තමයි ආකාරය කියලා කියන්නේ. ආකාරයේ තියෙන සටහන් වල වෙනස් වීම. ඒකේ මේකට මාරු වෙන ගතියක් සටහන කැමරා ෂොට් එකක් නම් වීඩියෝ ක්ලිප් එකක් වගේ තමයි ආකාරය. ඒකේ මූවමන්ට්ස් පෙන්වනවා. අර සටහනම කාලානුරූපව වෙනස් වෙන්නේ නැහැටි. ඒ නිසා සටහන ගොඩක් කියලා බලනකොට ඔතන තමයි යන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේ යෙදෙන විට පැත්තකට ඇලවීම ඉදිරියට කය ඒම ආදී දේ සිදුවන විට සතියෙන් යුක්තව කය ඍජු කර ගතිමි. එසේ වන්නට හේතුව හා එසේ වීම වළක්වා ගන්නේ කෙසේද? ඒ වරදක්ද? පහදා දෙනු මැනවි. තුනුරංගේ පිහිට ලැබේවා. මොකද අපි කොයි වෙලාවෙ හිටියත් ඉන්නේ සමබරව නෙවෙයි. හැම වෙලාවෙම අපි ඉන්නේ ඇද වෙලා. ඒ සමතිත්‍ථිත පාද තියෙන ਸਰවචනාංශයට විතරයි. උන්වහන්සේට පතුල කොහොමද කියලා කිව්ව කවම කවදාකවත් ලෙසන්නේ අපිට එහෙම සීල පරිපූර්ණයක් ඉතිහාසෙ නැති නිසා අපිට ලේවකයක් තියෙනවා. ලේවකේ නිසා අපි අල්ලන්නේ කකුල පරිතියන්නේ වෙනස් තාලෙට. ඉතින් ඒක අපි දන්නේ නැහැ. කක්කොට්ටෝ හැමදාම දරුවන්ට කියනවලු කෙලින් ඵලයල්ලා මේ ශිෂ්ටාචාර වේයල්ලා පිළිම් ඵලයල්ලා කියලා හරියට බන කියනවලු. ඒ මහයක යන්නේ හරහට. ඉතින් අපි කියන බන වලට කියන කක්කොට්ටු බන කියලා. අපි වැරදි කර කර අපිට කෙලින් යන්න බැරුව කෙලින් යෑමක් ගැන කතා කරනවා. වැද්දා කියනවලු දරුවන්ට ශිෂ්ටාචාර වෙල්ල මිනිස්සෙක් වෙල්ල මේ මොන මොන ගතිද තියෙන්නේ කියලා හරියට දරුවා හදන්න හදනවා. හැබැයි මහ එකා වැද්දා. එතකොට ඕගොල්ලෝ දරුවා හදන එකටත් කියන්නේ ඒකම තමයි. ඔය ඉන්න එක්කෙනෙකුට දරුවා වදන්න අයිතිවාසිකම් තියන දරුවා හදන්න එක්කෙකුටවත් සුදුසුකම් නැහැ. ඒක නිසා අපි බලන්න ඕනේ අපේ අම්මලාට තාත්තලාට කිසිම සුසුකමක් නැහැ. ඒගොල්ලෝ අයිතිවාසිකම් කිව්වට. මොකද ඒගොල්ලෝ මේ කොහොම හරි මේ බෝ කරන්න දන්නවා ඉදු ටික දන්නේ නැහැ නේ. අපිත් දන්නේ ඉච්චරයි. ඊට පස්සේ අපි කියනවා මේ දරුවා මං කියන දේ අහන්න ඕනේ කියලා. හරිම අසාධාරණයි වැඩි. කිසිෙත් මෙහෙම එකක් ඇත්තේ නැහැ. ඒක නිසා තමන් ඇද බව දන්නවනම් තමන් කුද බව දන්නවනම් තමන් සමබර බව දන්නවනම් නැති බව දන්නවනම් එච්චරමයි විද්‍යාව කියන්නේ. මම කොච්චර ක්‍රුකට්ද මම කොච්චර ෂටද මායාවිද වංචනිකද කෙලින් හිට ගන්න බැරිද කෙලින් ඉඳ ගන්න බැරිද සමමිතික නැද්ද කියන එක දන්නවනම් තේරෙවි මොකාව සමමිතික නැහැ ඒ තියේදී අපි මේ සමමිතික වීම සඳහා බණ කියනවා දේශනා පවත්නවා නම් මොනම් කියනවා ඉතින් ඒ වගේම ලෝකය හරියටම පර්ෆෙක්ට් හදන්න හදනවා ඒකට කියනවා මේ පෙඩැන්ටික් කියලා. ඔක්කොම පර්ෆෙක්ට් වෙන්න ඕන. ඉතින් ඒ ඒ කියන්නේ හිතේ තියෙන චපලකමක් තමයි. මේ ලෝකේ කවදාකවත් කොහොමද සම්බර කරන්නේ මේ ලෝක විසම වෙලා තියෙන ලෝකෙත් අංශක 23ක් ඇද වෙලා තියෙන්නේ. හැම තැනම සමබර නැහැ. ඉස්සලා හිතුවමක ෆ්ලැට් කියලා. තාමත් එහෙම කියන කට්ටිය ඉන්නවා. ඉතින් මේක ෆ්ලැට් කරන්න හදන හැම වෙලාවෙම හතර හතර සමසතරස්ස ගහනවා ෆ්ලැට් කරනවා ඒ කොයි දේ කරන්න ගියත් මේ ලෝක කිසිම දාස්කේම එකක් නැහැ ඒකේ තියෙන විචිත්‍රත්වය ඒක බාහිර ගන්න බැරි වෙලා අපි මැරලා වැටෙනවා පොළොව උඩම බාහිර ගත්තොත් මේ පොළොවේ සංසාරේ සංසම්බර භාවයක් නැහැ කවදාකවත් නැහැ මාතුලත් නැහැ මේ තියෙන ඉම්පර්ෆෙක්ෂන් එක අංග සම්පූර්ණ නැති බව තේරුම් ගන්න පුදුමාකාර පෞරුෂත්වයක් වගේ ඒක තමයි අපි මේ සද්ධාවේ පොඩ්ඩක් පිළියම් කරනවා. ඒක තමයි මේ පොඩ්ඩක් සීලෙන් පිළියම් කරලා සතිය දාලා පෙන්නනවා. මේ සද්ධාව නැත්තම් පටන් ගන්නවත් බෑ. සීලෙ නැතුව පටන් ගන්නවත් බෑ. නමුත් සතිය ගෙනියනවා දැනකට සද්ධාවත් නැතුව සීලෙත් නැතුව මේක ඉම්පර්ෆෙක්ෂන් එක පෙන්නනවා. ඒක ලකුණු තුනකින් පෙන්නනවා අනිච්ච දුක්ඛ අනාත්තම් කියන්නේ. ඒක දකින්නකම් අපි මේ නিত্য සුඛ සුභ කියාගෙන ඉන්නවා. ඒ ලෝකේ තමයි ශිෂ්ට ලෝකේ. ඒ ලෝකේ තමයි සම්මුති ලෝකේ. ඒ ලෝකේ තමයි මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ ඔක්කොම තියෙන්නේ. සතියෙන් ගිහලා දැකපු දවසේ තේරෙන මේක මොනම තාලකින්වත් හදන්න බෑ. ඒ තා ඒකාන්තයෙන්ම imperfect unsatisfactory කිසිම මේ perfection එකක් නෑ කිසිම සතුටක් මේකේ නෑ ඉතින් ඒ නිසා මේ ඒක දකින්න කැමති නෑ කට්ටිය ටිකක් ඔය චරබීම ටිකක් බීලා ඔය සූස්තියක් දාගෙන මේක perfect කියලා හිතානින්ද හරි කැමති ඔක්කොමලා ඉන්නේ මතේ. ඔක්කොමලා ඉන්නේ ප්‍රමාදේ. අප්‍රමාදයට ගිය ගමන් පේන්න පටන් අර ගන්නවා. මේ අනුන්ගේ කතා කතා මේ කොහොම වුණත් Taman imperfect කියලා. Taman අසමතුලිතයි කියලා. අසමබරයි ඒකයි මේ කතා කරන්නේ. අඩු කල්ලේ සෙලවි මනිසා එයි අඩු බව වැටේවි. පිරුණු කාලේ දිය නොසාලේ කියලා කියනවා. කාටවත් කතා කරන්න යන්නේ කියලා වැඩක් නැහැ. අඩු එක තමයි අඩු මිනිහා තමයි ඔච්චර උඩ තම තමයි කක්කොට්ටෝ ආගේ වැද්දෝ ආගේ සීලාචාර කරන්නයි ශිෂ්ටාචාර කරන්නයි කරන්න බෑ. ඒක නාස්තිකත්වයක් හෝ අනිෂ්ඨමේ උච්ඡේදවාදයක්වත් නෙවෙයි සත්‍ය වශයෙන් දැකීම නිසා බුදුරජාණන් වහන්සේ කවුරුත් කැමති නැහැ. ප්‍රඥා ඇති හැටි කියනවා. ඉතින් එනවා හැට පිරුණාට පස්සේ අර ඔක්කොම රොම්පි කෙල්ල කෙල්ල කෙල්ල පැසි වෙනකොට හැබැයි නේනම් බුදුහාමුදුරුත් කියලා දෙන ඇත්ත තමයි කියලා කියන. ඒතකොට ඉතින් ඇට පිළලා හොට බිම ඇල්ලලා ඉවරයි. පුළුවන් කාලේ බෙන් කෙලිනවා. ඒකකොට කස්තෝලික ආගමත් හොඳයි, මුස්ලිම් ආගමත් හොඳයි. මොකද ඒ වගේ කැරොල් යන්න පුළුවන්. ගොඩක් වැඩ තියෙනවා. පයිසර ගියාට පස්සේ ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්නවා hina වෙලා. ඒතකොට too late. ඒ නිසා ඉම්පර්ෆෙක්ෂන් එක දකින්න. ඒක ඔය කවුරුවක් එක්කවත් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ වගේම Taman තුළ මේ වැරද්ද අඩුපාඩුව දැකීම ඒ කවදාකවත් අඩුපාඩුවක් නෙමෙයි. අඩුපාඩු දන්න එක ලොකු වටිනකමක්. ඒ නිසා ඒකේ තියෙන මේ අසමබර භාවය දැක ගැනීම ඒක තමයි බුදුජානක ත්‍රිලක්ෂණය කියන මූලධර්මය හරහා දීලා තියෙන්නේ. ත්‍රිලක්ෂණේව නැස්චාත් පදතියි. අනිච්චං දුක්ඛං අනාත්තං. මේ පද තුන පොසිටිව් ලැන්ග්වේජ් එකකින් කතා කරන්න බෑ. මේ කතා කරන්නේ pāli භාෂාවෙන් පුළුවන්, සංස්කෘත භාෂාවෙන් පුළුවන්, ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න බෑ. ඉංග්‍රීසි පොසිටිව් ලැන්ග්වේජ් එකක්. නෙගටිව් ලැන්ග්වේජ් එකකින් කතා කරන්න පුළුවන්. ඒ භාෂාවල් ඔක්කොම දැන් මල භාෂාවල් වලට ගිහිලි ඉවරයි. දැන් අපි හදලා තියෙන භාෂාව කාමේ දනවන, දේශපාලන ආර්ථික වාසී, සමාජික වලට ගැලපෙන භාෂා ටිකක් කියලා තියෙනවා. ඒකේ කොච්චර තටමැව්වත් මේක කියන්න බෑ. ඉතින් ඒ නිසාම කියලා කියනවා මේ ඒ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම ධර්මයේ තේරුම් අරගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේක ගිහිල්ලා පොසිටිව් ලැන්ග්වේජ් එකෙන් කියන්න ගියා මිනිස්සු වරදලා තේරුම් ගන්න කුරුසෙත් තියලා යන ගැරුවා. ඒ නිසා ඒක කියන්න ඕනේ නෙගටිව් ලැන්ග්වේජ් එකේ. ඒ ලැන්ග්වේජස් දැන් අභාවයට ගිහිල්ලා. නමුත් Tamanට Taman දැනගන්න පුළුවන්. ඉතින් ඒක අපි භාවනාවට යනකොට තියෙන අපේ සූදානම වෙන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ. මේකේ තියෙන ඇද මේකේ තියෙන කුද ගතිය මේකේ තියෙන චපල ගතිය වංචනික ගතිය ෂට ගතිය දැක්කන්න යනවනම් ඒ ඒ ඒ යන්න හැදෙන මානසිකත්වෙම සෞඛ්‍ය සම්පන්නයි නොදැක්කා හරි නිහතමානී ඒක හරිම අහිංසකයි මොකද දන්නවනේ මේ කාට බණ කිව්වත් මේ තමන් මේ සම්බර නැහැ කියන එක ඒක තව කෙනෙක් කියන දැක්කනම් කියලා දෙන්න මම අඩු පාඩුකයි ඒක ප්‍රශ්නයක් නැහැ මම ඔයාගේ කියන්නේ මේ හදන්න තියෙක නෙමෙයි මට පේනවා ඔයාට පේනවට වැඩිය මගේ මට මගේ ඒවත් ඔයාලට වෙනවා අපි දෙන්න අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන අඤ්ඤමඤ්ඤ වචනේන කියලා කියනවා. එකිනෙකා එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වීමෙන් එකිනෙකා වචන කතා කිරීමෙන් එකිනෙකාව සුවත වීමෙන් යන ගමනක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයෙන් අතර ජොලියක් තියෙනවා. ඔක්කොම දන්නවනේ ඉතින් පොඩි පොඩි අඩුපාඩුම් කාගේ ළඟක් තියෙනවා. ඉතින් අපි කිව්වට ගහපා දෙන්න යන්නේ නැහැ. බාරනවා බාර ගන්න මේ මටත් මගෙත් අඩුපාඩු කියලා දෙන්න කියන්නේ අනේකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස පරයන්ක භාවනාවේදී සිත නිශ්චල ස්ථානයකටපත් වුණා. පිටස්තරයක මෙන් ඒ දෙස බලා සිටිමි. වරින් වර ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කරමින් ඒකාග්‍රතාවය පවත්වා ගතිමි. ඒ අතර වෙන අරමුණට සිත ගියත් යලි පෙරකී නිශ්චල තත්වයට පැමිණීමට හැකි විය. මෙහිදී මා කළ දේ හරිද? නැතිනම් කළ යුතු දේ ගැන කරුණාවෙන් පහදා දෙන්න. මේකට අපි මම හිතන්නේ මේට ඉස්සල්ලා කරපු රිට්‍රීට් එක තිබුණා ඒ වගේ මේ සාරිපුත්‍ර ශාන්තිව කියනවා ඒක සඳහන් කරලා තියෙන්නේ අජත්තං අරූප සංඤී බහිද්ධා රූපාණි පස්සති කියලා. ඇතුළත තමයි පිටන හිස්. නැත්නම් බලහිට පානාපානේ නැහැ. හිස් නම් බාහිරේ ඈත සද්ද තියෙනවා, වේදනා තියෙනවා, හිතවිලි තියෙනවා. ඒක දිහා බලහිට කතන්දර ගොතන්නේ නැහැ. ඒක ඒක නිසා ඒක සමතුලිත භාවයක් තියෙනවා. ඇතුළත හිස් ඇතුළත තමයි වඩාන ගිය අරමුණ නැහැ අරමුණ නැතුව සතිය තියෙනවා බාහිර වටේට මේ අද්ද ගෝතාවල් වේදනා හිතවිලි තියෙනවා ඒක ඉතින් තාම ඇවිල්ලා Tamange කරදර පරිසරයට ඇවිල්ලා නැහැ ඉතින් මේ වගේ ඉන්නකොට පස්සේ බාහිර තියෙන කරදර දිහා තමන්ගේ නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන ආකල්පයෙන් බලනකොට එව්වත් නිකම්ම නිකම් බොඳ වෙලා යන පටන් ගන්නවා එතකොට අජ්ජත් බහිද්ද දෙකේම රූප නැතිකම නෙවෙයි තියෙන්නේ රූපේ තියෙන රූපණ ගතිය නෑ. ඒක ඒක හිට කරදර දෙන ගතිය නෑ. ඒක ඇවිල්ලා ඔද්දල් කරන ගතිය නෑ. ඝර්ෂණය දෙන ගතිය නෑ. එතකොට පුළුවන් ඊටත් වැඩි තැනකට යන්න. දෙවෙනි කොටස චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රඥා ඉන්ද්‍රිය වඩා ගන්නේ කෙසේද කරුණාවෙන් පහදා දෙන්න. ප්‍රඥාව කියලා කියන්නේ තමයි මෙච්චර තකතිරුව කියලා දැනගන්න එක විතරයි. තමයි මෙච්චර මෝඩයි කියලා දැනගන්න එක තමයි ප්‍රඥාව කියන්නේ. ඒක මේ සලායතන විභංග සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය මෙච්චරයි කියලා දන්න එක තමයි විද්‍යාව කියන්නේ. එහෙම නැත්නම් අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වෙලා තියෙන විද්‍යාව. අවිද්‍යාව විතර තියෙන උපේක්ෂාව මත උපේක්ෂාවට ප්‍රතිපක්ෂයි අවිද්‍යාව. අවිද්‍යාව විතර තියෙන විද්‍යාව මත මම මෙච්චර මෝඩයි කියලා දැනගන්නේ අපි මේ තටමන්නේ ඒකට. මේ කොච්චර අපි උගත්කම් දක්ෂකම් කොහොත් තිබුණත් මම මෙච්චර මේ මේ තැන්වල මගේ අඩුපාඩුකම් තියෙනවා බ්ලැක් ස්පොට්ස් තියෙනවා වංචනික ගති තියෙනවා චපල ගති තියෙනවා කියලා හෙලික් කරපු ගමන් ඒක ඥානයක් වඩපත් වෙනවා වහන්න ගිය ගමන් පිළිකාව වඩපත් වෙනවා ඒ නිසා විද්‍යාව කියලා කියන්නේ අවිද්‍යාව දැන ගැනීම එතන ප්‍රඥාව කියලා කියන්නේ තමයි මෙච්චර මෝඩයි කියලා දන්නේ තුන්වෙනි කොටස ඊයේ පරයන්ක භාවනාවේදී ආනාපාන සතියෙන් පටන්ගෙන සිරුරේ වේදනාව වඩා ප්‍රකටව පෙනෙන විට වේදනාව ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා යනුවෙන් දිගටම කීමෙන් වේදනාව තුනී විය. යලිත් තීව්‍රව දැනෙන විට මෙලෙස යලිත් කර කීපවරක් සිත තන්පත් කර ගතිමි. මේ නිවරදිද පෙරවිසූ හිමිවරු වේදනාව අරමුණු කර ඒ නිවන් දුටු බව අසා තිබේ. එලෙස කිලවර දක්වා වේදනානුපස්සනාව කරන්නේ කෙසේදයි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඒක තමන් කරලා තමන්ගේ වේදනාව තුනි වුණාට පස්සේ ඒක හරිද කියලා අහනවයි කියලා කියන තාම සැකයි. වේදනාව තුල නැති වුණානේ ඉතින් ආයෙ කායිමත් අහන දෙයක් තියෙනයි. මේක හොඳද නරකද කියලා. ඉතින් ඒ නිසා මේක තමදි ඕක ඒ ඒ වේදනාවන පස්සනාව හරහාම මේ වෙච්ච දේ හොඳද නරකද කියලා තමන්ගේ ප්‍රත්‍යක්ෂානවා. අස්පනා පිට දකින්න දේෙන් හිතටම තේරෙනකම් මේක අවුත් කියලා දෙන එකක් නෙවෙයි හිතට දෙන එකක් කරන්නේ ඒ කියන්නේ තව ගමනක් තියෙනවා. ගමන ගියාට පස්සේ ප්‍රශ්නෙට උත්තරේ 75ක් විතර හම්බෙයි තවදුරටත්. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් සහ අවවාද ලබා ගැනීම පිණිස පහත කරුණු ඉදිරිපත් කරමි. පසුබිම ආධුනික භාවනා යෝගියෙක් මේ ප්‍රථම නේවාසික වැඩසටහනයි. අවුරුදු දෙකකට ආසන්න කාලයක සිට ඔබ වහන්සේගේ ධර්මදේශනා සහ ප්‍රශ්න උත්තර වැඩසටහන් වලට සවන් දෙමි. ඊළඟට සක්මන් භාවනාව පිළිබඳව අඩි 20ක් 30ක ප්‍රමාණයක් ලකුණු කර තාරපාරේ සක්මන් කිරීම ආරම්භ කළෙමි. ආරම්භයේදී වම දකුණ ලෙස සිතින් කියමින් පාද ඒ අනුව තැබූ අතර ටික වේලාවකින් පාද වරහන් ඇතුලේ පාවාහන් පෙළඳ සිටියෙමි. පොළොව මත ස්පර්ශ වන ආකාරය නිරීක්ෂණය කළෙමි. ප්‍රථමයෙන් විලුඹ පාදයේ මැද සහ අවසානයේ ඇඟිලි සපත්තු හරහා පොළොව ස්පර්ශ කරන ආකාරය මෙසේ වට 18ක් 10ක් ඇවිද්ද අතර පාද කෙරෙහි අවධානය තිබුණ නමුත් විටින් විට තව කෙනෙකු කෙනෙකු ඇවිදින ශබ්දයේ සතුන්ගේ ශබ්ද ඇසුන අතර නොයෙකුත් රූප දුරින් දුටු වෙමි. විනාඩි 10ක් පමණ ගත වූ පසු වම දකුණ සිතින් කියවීම ඉබේටම අතහැරින. වම දකුණ දැන දැන දැනම ඇවිද ගියෙමි. ගියෙමි. මුළු ශරීරයම දකුණු පාදයේ තබන විට දකුණ බවත් වම් පාදයේ තබන විට වම බවත් දැන සිටියේය. කිසිදු ආයාසයකින් තොරව දැනුම් සහිතව ඇවිද ගියමි. මෙසේ ඇවිද එක් අවස්ථාවකදී නැවතුන විට මා පසුපසට ඇදී යන ආකාරයක් දැනුනි. නැවතත් මූල කර්මස්ථානයේ වෙත යොමු කර සක්මන් පටන් ගත්ෙමි. වැඩමුළුවේදී මේ වනතුරු අධ්‍යක්ෂ හොඳම සක්මන ලෙස සලකන බැවින් වාර්තා කිරීමට සිටුවෙමි. ප්‍රශ්න දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය නිවසේදී දවසකට අඩුම වශයෙන් විනාඩි 20ක් හෝ සක්මන් කිරීමට උත්සාහ කරමි. මෙවැනි අත්දැකීම් කිහිපයක් මීට පෙරද ලබා ඇතෙමි. ප්‍රායෝගික ජීවිතයේදී මා ඇවිදීමට යන විට උදාහරණ වෝක් එකක් යන විට shopping center වැඩ කරන ස්ථානයේ කිසිදු ආයාසයකින් හෝ සිහිපත් කරමින් තොරව මා ඇවිදින බව මට මතක් කරවයි. ඔහේ හෝ සිට සතිය මාතුලට විත් මා දකුණු පාදයේ තබන විට දකුණු බවත් වම් පාදයේ තබනට වම බවත් දැනේ. gediya pitin ඇවිද යමි එවිට සැහැල්ලු බවක් දැනේ. නමුත් මේ විනාඩි කිහිපයක් පමණි. දිගටම කිරීමට නම් මා විසින් සිය තබා ඇවිද යුතුය. ඔබ වහන්සේ ඊයේ රෑ ධර්මදේශනාවේ සඳහන් කළ සතියේ ප්‍රමෝදය මේ දේ දැන ගැනීමට කැමැතියි. ඇත්තටම මේ අපි සතිය හොයන්න යන්න ඕනේ සතිය අපි හොයන්නේ වෙලාවක් එනවා. අනේ ඒකට අනුග්‍රහ කරන්න දන්නවනම් අපිට හරි ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. අපිට බුදුන් හොයන යන්න ඕනක මොකුත් නැහැ. බුදුන් අපි හොයාගෙන එනවා. අපිට ධර්ම හොයන යන්න ඕනක මොකුත් නැහැ. ධර්මය අපි හොයාගෙන එනවා. අපි සත්‍ය හොයන යන්න ඕනක මොකුත් නැහැ. සත්‍ය අපි හොයාගෙන එනවා. අනේ ඉතින් ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා. මේ ගෙට එනකොට දොර ඇරලා දෙන එක විතරයි තියෙන්නේ. නැත්තම් සාදර වෙන එක. ඒක නිසා කටුකුරුන් දෙසාංශ කියනවා සමහර විටක වීදියේදී මට මාව හම්බ වෙන වෙලාවල් තියෙනවා කියලා. අස්තිආදුක ගහින්න හිත එක පාට කියන යකෝතෝ ඇවිදින්මින් ඉන්නේ කියලා. ඒක තමයි සත්‍ය කියන්නේ. ඒකට කියන්නේ ඉන්ටරොසෙප්ෂන් කියලා. මනස කොච්චර වැඩබහුල වෙලා හිටියත් එයා මතක් කරලා දෙනවා දැන් මූත්‍රා කරන්න ඕනේ කියලා. එයා මතක් කරලා දෙනවා දැන් කැම කපන් කියලා. දැන් නිදාගනින් කියලා. ඊගාට තවත් ඒක සෙප්ෂන් එකක් තියෙනවා. තමන් ඉන්න පොසිෂන් එක මතක් කරලා දෙන්න. දැන් ඉන්නේ ඉඳගෙන. දැන් ඉන්නේ හිටගෙන කියලා. ඒක මේ භාවනාවක් නෙවෙයි. ඒක ඩිෆෝල්ට් එකක්. අන්න ඒකට සාදර වෙන්න. අපිට ඒක කරන්න බෑ. අර ඒක යුතුයකම්, මෙයාගේ යුතුයකම්, අර රාජකාරි, මේ රාජකාරි උළු විදාගෙන බඩගිනිය කිව්වට අපි ඒක තද කරගෙන දුවනවා. මුත්‍රා කරන්න ඕන කොට තද කරගෙන යනවා. මාසුචි පිට කරන්න කොට තද කරගෙන යනවා. මොකද යුතුයකම් රාජකාරි. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? මේක ඉතින් කොහෙන් හරි කඩාන ගියාම පස්මාරලට තමයි එන්නේ. ඉතින් ඒ නිසා නිතරම එන සතියෙන් එන ඉම්පල්සස් වලට අහුම්කම් දෙනවා කියන එක තමයි මෛත්‍රී කියලා කියන්නේ. කරුණාව කියලා කියන්නේ. තමන්න තමන්ගේ දෙන මෙලෙක් ගතිය. ශිෂ්ටාචාර මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් කායට වදින එක තමයි කරන්නේ. රැතිස්සේ ඒකට බයේ දත් මිටි කනවා. හීනේ. මොකද දවස් 20 මේකට වද දෙමින්නේ තියෙන්නේ. අවශ්‍යතාවෙත් නෙවෙයි කන්නේ. ටයිම් ටේබල් එකට. නාන්නේ ඔක්කොම කරන්නේ ටයිම් ටේබල් එකට. ඉතින් අන්තිමට ඇඟට අවශ්‍ය දේ වෙන්නේ නැහැ. ඒ නිසා නමුත් මෙවුවා මේ ඇඟේ තියෙන මේ දැන් නියුරෝ සයන්ටිස්ලා හොයාගන්න දේවල් ඇඟ නිතරම ඉඳපු ගාන ඉන්ට්‍රොසෙප්ෂන් එකක් දාලා කියනවා මතක් කරලා උඹ ඇවිදිනවා උඹ කනවා බොනවා මේක කරපන් මේක කරපන් මේක කරපන් කියලා අවශ්‍යතාවය කියනවා එහෙනම් තමන්ගේ ප්‍රොපෝෂන් එක කියනවා තම කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒක යටපත් කරන්නේ අපි මේ ටයිම් ටේබල් හදාගෙන ෂෙඩියුල් ගහගෙන නටන්නේ. අපි ඔක්කොම එක තලමේ දාලා රෙජිමෙන්ටේෂන් කරනවා. ඉතින් එක එකාට Tamanට මුත්‍රා කරන්න යන වෙලාවට යන්න දෙන්නේ ඒ මම වැඩ කෙරුවේ නිදහස් වෙළඳ කලාපේ අපි කෙරුවේ ඇග්‍රිකල්චර් ප්‍රොජෙක්ට් නිසා කලාපෙන් පිට ඒකේ ගෑන් ළමයකට මුත්‍රා කරන්න ඕන නම් පොලිමේ ඉන්න ඕනලු. ලේබල් මතක් කරන්න ඕනලු. මතක් කරලා පොලිමේ ඉඳලා එන්න ඕනේ. ඊට පස්සේ මෙච්චර වෙලාවට ආයෙ යන්න බෑ. සුපර්වයිසර් දෙන්නේ නැහැ. නමිනගේ ටෝක අහන්නේ නැහැ සුපර්වයිසර් කියන එක. ඒකට රතු කරගෙන ඉන්න ඕනේ. මේ රස්සාවල් නිසා මේ කරන දේවල් නිසා ඉතින් අර ශරීරයෙන් එන කිසිම සංඥාවකට සංඥා නැවිටින්නේ නැහැ. ඒකේ කියලා තියුණා තව එකක් මේ ළඟදී ඒ නිසා හදපු ඊමේල් එකක්. සෙල්ෆෝන් කෝල් සෙල්ෆෝන් එක ඕෆ් කරලා ඉහිල වාඩිලා භාවනා කරන්න. එතකොට ශරීරයෙන් ආපු මිස් කෝල්ස් ටික අහුවෙයි කියලා. SMS ටික. ඒව ඇවිල්ලා මේ මග ඒ මේ සෙල්ෆෝන් එකයි අරකයි මේකයි කතා නිසා බලා ගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා ඒ ඒව අපිට අපි නැත්නම් මටම ආව කොතනදිත් හම්බ වෙනවා. ඒ හම්බ වෙනවා කියන්නේ self awareness එකක් වෙනවා. ඒක ඒක default එකක්. අපිට තියෙන එකට සාදර වෙන එක. ඒක ප්‍රමෝදයක්. ඒකට මේ තටමලා ගන්න එක නෙවෙයි. introspection proprioception කියලා මම හිතනවා. අනිත් එක කියලා කියන්නේ තමන් ඉන්න පොසිෂන් එක මයින්ඩ් එක කොච්චරද වෙලාකට සරයි චෙක් කරනවා. අන්නේ චෙක් කිරීම නතර කරන එක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒකේව සප්‍රෙස් කරලා ඒව ඒව කරන්න යන්න දෙන්න බෑ මේ ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස්. එහෙම නැත්නම් රෙජිමෙන්ටේෂන්. ඉතින් ඊට පස්සේ එන අපස්මාර ලෙඩ තමයි ওই ලෝකේ තියෙන ලෙඩ ඔක්කොම. ඒ නිසා හොඳට බැලුවොත් තමන් ඇවිදිනකොට ඉඳපු ගමන් තමන්ට තමන් හම්බ වෙනවා. I meet myself. self awareness එක එනවා. අර බොහෝ බුදුරජාණන් වහන්සේ ඒකෙන් ඒකෙන් ප්‍රතිපදාවක් හදලා දීලා තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් මේක පොඩ්ඩක් highlight කරපන්, මේක පොඩ්ඩක් වැඩි කරපන්, මේක පොඩ්ඩක් facilitate කරපන්, මේක පොඩ්ඩක් අනුග්‍රහ කරපන් කියලා තමයි තමයි තමන්ගේ හොඳම යාළුවා. ප්‍රශ්නයේ දෙවෙනි කොටස පරයන්ක භාවනාව පිළිබඳව සක්මන් භාවනාව අවසන් කර පැමිණි විගස පහසුවෙන් වාඩි වී ශරීරය කෙරෙහි අවධානය යොමු කෙලිමි. තත්පර කීපයකින් වේගයෙන් ස්පන්දනය වන පපුවට අවධානය යොමු විය. විනාඩි කිහිපයක් ගැහෙන පපුව දෙස බලා සිටන විට නාසයෙන් හුලං රැල්ලක් වදින බවද දැනිනි. පපුවේ පහත් වීම සමග නාසය අග හුස්ම වදින හැටිද නිරීක්ෂණය කෙලෙමි. ටික වේලාවකින් නාසිකාග්‍රය කෙරෙහි වැඩි අවධානය යොමු අතර ආශ්වාසය දැනින ප්‍රස්වාසය සිසිල්ව දැනින වම් නාසිකාග්‍රයේ පමණක් දැනුණ අතර දකුණු නාසිකාග්‍රයේ නොදැනින මේ අතර පපුවේ ගැස්මද දැනෙන නමුත් සුළුවෙනි මෙසේ ආස්වාස ප්‍රාස්වාස දෙස බලා සිටින විට ඒ ක්‍රමයෙන් අඩුවන සැටිද පපුවේ ගැස්මද ඉතා සුළුවට දැනෙන මෙසේ සිදුවන අතර බාහිර ශබ්ද හෝල් එක ඇතුලේ ගැස්සක ශබ්දය කිඹුහුම් දෙකක් පුටුවක ඉරිබිරි ශබ්දය බෝතලයක් අරින වහන ශබ්දය සහ පිට වාහන කීපයක් ගමන් කළ ශබ්ද ඇසුණ නමුත් ආයාසයෙන් තොරව සිහිය නාස්පුඩු සහ සුලං රැල්ලට යොමු විය. ඒ අතරතුර සිත නොයේ කර්මණු කෙරෙහි ගමන් කළ අතර වරහන් උදාහරණ අතීත සිදුවීම් කමහටහන් ලේ පිළිබඳ ප්‍රපංච කිරීම දුටු සිහින නැවත මා විසින් මා කළ යුත්තේ වර්තමානයේ සිටි සිටීම බව දැනුවත් කර මූල කර්මස්ථානයේ අවධානය යොමු කළ අතර කිහිප විටක් ආයාසයෙන් තොරව සතිය පිහිටිනා හුලං රැල්ල තුනී වී ගොස් ආශ්වාසයක් හෝ ප්‍රශ්වාසයක් දැකිය නොහැකි විය. ඒ දෙස බලා සිටින විට මුහුණ නොයෙකුත් ආකාරයට විරූපවන ආකාරයක් දැනින. එවිට නැවත මූල කර්මස්ථානය කෙරෙහි අවධානය යොමු කෙලිමි. මෙසේ මේ සියල්ල චක්‍රයක් ලෙස නැවත නැවත සිදුවිය. නමුත් මා මේ සියල්ල පිළිබඳව දැනුවත්ව සිහියෙන් සිටියෙමි. විනාඩි 50ක් මෙසේ දැනුවත්ව ගත විය. ප්‍රශ්නය මෙසේ ආස්වාස ප්‍රාස්වාස නොදැනෙන විට කල යුත්තේ ඒ දෙස බලා සිටීමද නැතහොත් මූල කර්මස්ථානය කරා යාමද මේ සියල්ලට සවන් දුන්නාට ඔබ වහන්සේට ස්තුති වන අතර නිවැරදි විය යුතු දේවල් පින්වා දෙනසේක්වා තවදුරටත් සතිය දිනු කර ගැනීමට උපදේශයක් දුන මැනවි සංසාර දුක නිමා කිරීම පිණිසම මේ ප්‍රුණි ශක්තියත් හේතු වේවා අහගෙන හිටියන ප්‍රශ්න නැහැ ඔච්චර දිගට ලියන එක නම් හොඳ වැඩක් නෙවෙයි ඒක කෙටි කරන්න දැනගන්න ඉතින් ආධුනිකයෙක් වශයෙන් ඉස්ලාම ලියන එක නිසා තරහ වෙන්නත් නරකයි කියන තියන්නත් නරකයි තොරතුරු ඉපත් කරලා තිනවා හොඳයි. නමුත් අවසානයේ අහන ප්‍රශ්න ගත්තාම පේනවා මූල කර්මස්ථාන ඉවර වෙච්චාම මොකද්ද බලන්න ඕනේ කියලා ඊට පස්සේ නැවත ආනාපානේ බලන්න ඕනේද කියලා මූල කර්මස්ථානේ කියන්නේ ආනාපානයද නැද්ද කියලා එතකොට ප්‍රශ්නයක් මතුවේ. ඒක නිසා මූල කර්මස්ථානේ ඉවර වෙච්චාම මොකද්ද කරන්න ඕන කියන ප්‍රශ්නත් කියන තියෙන්නේ මූල කර්මස්ථානේ ගෙවෙන එකේ ඉතිහාසය දන්නවනම් දන්න තැනක ඉඳලා ගොරෝසු තැනක ඉඳලා ප්‍රකට තැනක ඉඳලා අප්‍රකට නොදන්නා තැනකට ගියා නම් ඉතින් නිවන බොහෝ විට මේකේ ඔය නොදන්න තැන තියෙන්න පුළුවන් දන්න තැන නෑ. ඒ නිසා මොනවද කරන්න කියලා කිව්වොත් සුම්මයිරි කියලා තමයි කියන්නේ. නිකන් හිටපන්. just being. ඒක විතරයි කරන්න බෑනේ. අච්චර අමාරුවෙන් අපි ඒක උපයාගත්තට ඒකට උපස්ථාන කරන්න අපි දන්නේ නැහැ. ඒකට අනුග්‍රහ කරන්න අපි දන්නේ නැහැ. මොකද අපේ ලෝකේ කවදාකවත් ඒක ගන්නලා නැහැ. අපි ලෝකේක බයජනක දෙයක්, අසරණ වීමක්, වල්මත් වීමක් ඒ නිසා කල යුත්තේ මොකද්ද කියලා අහන්නේ මේ ගෙවෙන මමයා නැති වෙන මමයා කොහොම හරි මමයා හදා ගන්න හදනවා. මම දැන් මම දැන් නිකම්ම නිකන් නැති වෙලා යන්න හදනවා. ඒ නිසා මට මොන හරි කරන්න ඕනේ කියලා. ඉතින් මමයා ඔලෝසන හැටි. ඉතින් ඒක ඒකට හේතුව දැන් එයාට අභියෝගයක් ඇවිල්ලා. ඒ කියන්නේ බුදුහාමරෝ දිනලා. ඒකට මමයා නැගිටලා මමයට වැඩක් දීපු ගමන් මාරයා නැත්තම් කෙලස් දිනනවා. මුද්‍රජනාච පැත්තකට යනවා. ඒ නිසා මේ උපයාගත්ත දේ හම්බ කරගත්ත දේ අරසා කිරීම. ඉතින් එතකොට ඊගා ප්‍රශ්නේ අහනවා මම නැවත ආනපානට යනවා. ඉතින් ආනපානේ ගෙවිලා නම් ආනපානට අපව යනවයි කියන්නේ ආයාසෙන් හුස්ම ගන්න වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි මේ ගෙවිච්ච ආශාන වුණාය රැකගත්ත භාවනා ප්‍රතිඵලයට කැමති නෑ. අපි ආයෙත් හොද හොද මඩිදා. මේ දෙක මැද තියෙනවා සියුම් තනක්. ඒක හරීම හරීම සියුම් අල්ලන්නේ මෙතෙන්ද <clears throat> මොනවාක්වත් නැත්තෙන්ද ගිහිල්ලා ප්‍රමෝදයක් ඇති කරන වෙනුවට සැකයක් ඇති වුනොත් තිගැස්මක් ඇති වුනොත් නැවත ආනපනෙ මතුවෙනවා. එහෙමනම් ආනපනෙ බලන්න. ඒකට හේතුව සද්ධාව නැතිකම. ඒකට හේතුව විචිකිච්ඡාව. මේ ඇති කරගත්ත දේ පිළිබඳ සැකයි. ඒ සැකේ නිසාම ආනපනෙ නැතිවීමේ මේක ඇති උනේ. ඒකට සැකයි, ඒකට බයයි, ඒකට චෛකිතයි. එතකොට ආය ආනපනෙ ඇති වෙනවා. මෙන්න මේ බයර තමයි කෙලස් කියන්නේ. මෙච්චර ලස්සන පිරිසුදු කරදර නැත්නම්කට ගියාට පස්සේ ඒක සැක කරනවා. ඒකට බය වෙනවා. ඒකට කෙලස් කියනවා. ඒ කියන්නේ සද්ධාව නැහැ. සීල පිටුන විශ්වාසය නැහැ. සතියෙන් අර කතන්දරේ ගෙවීම ක්‍රමයෙන් අඩු වෙන ඉතිහාස ප්‍රවෘත්ති අඛණ්ඩව පාලනය වෙලත් නැහැ. අඛණ්ඩව රෙජිස්ටර් වෙලත් නැහැ. ඉතින් අනිත් දවසේ ලෑස්තිලා යන්න කමඨාන සුද්ධ කරගෙන එහෙම ගියාට පස්සේ ලැබෙන ඒ හිස්තන වැඩි වෙලා පවත්තන්න හැබැයි ඒක අපිට පාන්නේ කරන්න බෑ. ඉඳපු ගමන් ඒක ආයෙත් ආනපනින් යට වෙනවා. පශ්චාත්තාප වලින් යට වෙනවා. නමුත් එහෙම ගියාට ආයෙත් විවේකයක් දෙනවා. ආයෙ කලබල පෙන්නවා. ආයෙ විවේකයක් දෙනවා. අන්න ඒ දෙකේ තියෙන පොල් පිට පාගන වගේ වැඩක්. හැබැයි ඒක මමයේ නැතුව කරනවා. නිකම්ම ඉඳපු ගමන් ආනපනිනවා. ආයෙ ආනපන නැති වෙනවා. ආයෙ ඇති වෙනවා. ආයෙ නැති වෙනවා. අන්න ඒක දිහා බලනකොට විතරක් මේ ලෝකය වෙනුවට හේතුඵල ධර්ම තේරෙන්න පටන් ගන්නවා. පටිච්චසමුපාදය කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒ ඒ හේතු වෙනට ඒ ඒ ඵල පහළ වෙනවා. ඒ හේතු වෙනට ඒ ඵල නැති වෙනවා. ඒතර මමත් නැහැ, මාන්නෙත් නැහැ, තෘෂ්ණාවක් නැහැ. මේ ධර්මතාවයක්, චිත්ත නියාමයක්. එහෙම නැත්නම් මම මාගේ දෙයින් තොර සංසිද්ධියක් දකින්න පුළුවන්. ඉතින් එතකොට හුදු දැක්මක් විතරයි ඉතුරු වෙන්නේ. පුද්ගලයෙක් නැහැ. ඉතින් ඒක සාමාන්‍ය මේ ලෝකෙට අයිති කාරණාවක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ ලෝක විශ්ය ඕක නැහැ. ලෝක විශ්ය තියෙන ඔය අලියලා තියෙන ප්‍රශ්න ටික තමයි. නමුත් ලෑස්තිලා යන්න ලැබපෙව් උපයපු ඒ ඝර්ෂණය නැති තැන හිස් තැන ඒක පුළුවන් තරම් වෙලා පවත් ගන්න යන හැබැයි අපේක්ෂා කරන්න බෑ දිගටම තිය කියලා. ආය නැති වෙයි ආය ඇති වෙයි අන්න ඒකට ඒකේ තාලෙට ඒකේ ආරෙට ඒන තාලෙට බලාගෙන ඉන්න පුළුවන් නම් කියන්න පුළුවන් එතන සක්කාය දිට්ඨිය එහෙම නැත්නම් මාන්නේ තෘෂ්ණාව නැහැ. තණ්හා මාන දිට්ඨිය නැතුව චිත්තක්ෂණ ගානක් ගත කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ නිවන් දකින්න පුළුවන් බවට දකින්න සලකුණ. නැත්නම් දේ ගෙවන් කිරීම කියන Nirodhe දැකීම ඊට පස්සේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව තේරෙයි තමයි. මෙන්න මේක දිනු කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා. මේ නිරෝධය දැක්කොත් විතරයි නිරෝගී නිරෝධය ප්‍රමෝදනොත් විතරයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි හදාගන්න පුළුවන්. ඒ නිසා මේ Nirodhe පෙන්නන වෙලාවක් ඉතින් හොඳට නිසිනින්ද කැපී පෙනෙන්න අරින්න. මම අත දාන්න යන්න එපා. මාන්නයට අත දාන්න දෙන්න එපා. තෘෂ්ණාවට අත දාන්න දෙන්න එපා. දැනුව තියෙන අයට හරිම අමාරුව තියෙන්නේ. ඔතන මොකුත් නිකන් ඉන්න. එයා හරි මෙන් කැලි කෙනක් දානවා. අර තීරයක මේ තීරයක අර තර්ක ඥාන ඒක නොදන කෙනෙක් නොදාන කෙනෙක් නැහැ. නමුත් දැනගෙන ගියොත් පොඩ්ඩක් පුළුවන් අර පැහැදිලියට බොරදී එක් නොකර ඉන්න ඒක මහ පුදුමාකාර කලාවක්. අවසරයි ස්වාමීන් වහන්සේ මම 2016 නිවාසික වැඩමුළු භාවනා වැඩමුළුවට පසුව දිගටම ආනාපාන සති භාවනාව සක්මන් භාවනාවත් කරගෙන ගියෙමි. පරයන්කයට වාඩි වී ආශ්වාසය සහ ප්‍රශ්වාසය නාසයේ වදින තැනට අවධානය යොමු කර සිටින විටදී දැනීම සෙමින් අඩුවී නොදැන තත්වයට ඊතා ඉක්මනින් විනාඩි දෙකක් පහක් අතර කාලයකදී පත්වේ. මෙම අවස්ථාවේදී බොහෝ අත් සහ ශරීරයේ පහළ කොටස බරගතියකට දැනී පසුව නොදැනෙන තත්වයටපත් වේ. මම මුලින්ම නාසිකාග්‍රයේ ගැටෙන සුළං රැල්ල මූල කර්මස්ථානයේ වශයෙන්ගෙන භාවනාව පටන් ගත්තද නොයෙකුත් සිතුවිලි වලට වරින් වර අවධානය යොමු වුණද නැවත මූල කර්මස්ථානයට සිත ගෙමින් භාවනා කළද ඉහත දැක්වූ ආකාරයට හුස්ම රැල්ල ගෙවි ශූන්‍ය තත්වයට උදාවන අවස්ථාවෙන් පසුව සිතුවිලි දිගින් දිගටම පැමිණ අවධානය ඒ දෙසට යොමු වේ. මේ අවස්ථාවේ වෙනත් මෙනෙහි කිරීමක් එනම් ආශ්වාස ප්‍රාශ්වාසයේ නාසිකාග්‍රයේ ගැටීම නොමැති නිසා එම සිතුවිලි සිතුවිලි වලින් මුළු භාවනාවම පිරී තිබේ. මෙම නොනොත්වා එන සිතුවිලි මම මෙතනෙයි සතියට මගේ අවධානය ගැනීම පිණිස මෙම සිතුවිලි වලින් මම මෙතනෙයි සතියට මගේ අවධානය ගැනීම පිණිස කුමක් කළ යුතුද? මේ අවස්ථාවේ ආශ්වාස ප්‍රාශ්වාසයේ සංසිදී තිබුණත් උදරයේ පිම්බීම හැකිලිම පවතී. ඒ මූල කර්මස්ථානයේ බවට පත් කරගත හැකිද? ඊයේ දිනේ දිනේදී මගදී මූල කර්මස්ථානයේ වෙනස් නොකරන ලෙස පැවසූ නිසා මෙම වෙනස් කිරීම කළ හැකි බව තහවුරු කර ගැනීම පිණිස මම ප්‍රශ්නය ඇසීමට සිතුනි. ගරු ස්වාමින් වහන්සේ භාවනාව දියුණු කර ගැනීම පිණිස ඔබගේ කාර්මික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මම මේක විජේ මාත්‍යයෙන් අහන විජේ මාත්‍ය මොකද්ද මේකට දෙන උත්තරේ කියලා. මේ ස්වාමීන් වහන්සේ මම දකින්නේ දැන් ආනාපානය හරි මුල කර්මස්ථානයේ සාහසය දුනාම සිතුවිලි එන එක ඒක ස්වාභාවික දෙයක්. මේක දිහා බලන්න ඕන. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අයනිදාදේ මම ඉන්නේ විජයවන්තර මයික් එකේ. මං යනවා වණින්ස්. අවසරයි ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව පරයන්කය බිම සහ පුටුවේ හිඳ උත්සාහ පොඩ පොඩ පොඩ මට මතක ඇතුවා මේ ලියපු එකනට මේ මේ මේ විජිමාන්ත දීපුත්‍රේ තේරුම් ගන්න පුළුවන්කමක් තියනවා නැත්නම් ඒකට මේ අතුරු ප්‍රශ්න නගනවාද නැත්නම් විරෝධය ප්‍රකාශ කරනවාද ඒක අපි අහන්නගේ පැත්තෙන් සාධාරණ ඉෂ්ට උනාද දන්නේ කැමැතිද අසන්න අත උසන්න නැත්නම් එහෙම නැත්නම් අපි යන්න ද ඉස්සරහට අත ඉස්සුවේ නැත්නම් ඒක අත ඉස්සරහට යන දීපු ලයිසන් එක. හොඳයි අපි යනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ සුලං රැල්ල පරයන්කය බිම සහ කොටුවේ හිඳ උත්සාහ කෙලෙමි. බිම සිටින විට පාදවල වේදනාව අධිකය. නමුත් ඒ වේදනාව තිබෙදී හුස්ම දෙස බලා සිටිය හැක. මේ පය භාගයක පමණක් ගතවන තුරු පවත්වා ගත හැක. හුස්ම ඊතා කෙටිය, සියුම්ය. ආශ්වාසය සහ ප්‍රශ්වාසය වෙන්කර හඳුනාගත හැක. නාසය ප්‍රදේශයෙන් නැති බව වැටහි. හුස්ම කොහේ හෝ වදින බව දැනුණද ඒ කොතැනද යන්න පැහැදිලිව හඳුනාගත නොහැක. ආශ්වාසය තියුණු ලෙසත් ප්‍රශ්වාසය වඩා විසිරුණු ලෙසත් දැනේ. මුළු කාලය පුරාම අවධානයේ ශරීරයේ පවතින බැවින් සතිය පවතින බව සිතමි. භාවනාවෙන් නැගී සිටින්නේ පාදයේ වේදනාව නිසාම නොවන වග කීප වාරයක් නැවත නැවත උත්සාහ දැරීමේදී පසක් විය. වේදනාව යම් තරමකට තරමකට හේතුවත් ඒට වඩා යමක් ඇසර ඉරියව්ව වෙනස් කිරීමට හේතු වෙන බව පෙනේ. කුටුවේ වාඩි වූ විට කය සංසුන් වී හුස්ම සියුම් වී නිින්දත් නොනිින්දත් අතර කාලය ගත වේ. කය පුටුවට තෙරපී ඇති බව මුළු කාලය තුලදීම දැනේ. මෙහිදීද හුස්ම වදින තැනක් නිවැරදිව කිව නොහැක. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනසක් ඇති බව තියුණු හා විසිරුණු ස්වභාවයෙන් දැනේ. කාලයේ ගතවීම නොදැනේ කීප වාරයක් ගැස්සී නිින්දෙන් අවදි වූ ලෙස දැනේ සක්මනේදී බොහෝ පියවර ගණනාවක් පාද බිම වදින බවට අවධානය සිටිය හැක දවස පුරාම හුස්ම සහ ඉරියව්ව ගැන දැනීම සඳහා දැනීම සෑහෙන දුරකට පවතී මට පුටුවේ සිට මම පුටුවේ සිට භාවනාව කළ යුතුයද බිම වාඩීම වඩා ඵලදායකද ආධුනිකයාට අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා තෙරුවන් සරණයි ඔය අචනේ ඔය රචනේ භාවනා කියලා දෙපොලක සඳහන් වෙලා තියෙනවා. ඒ භාවනා කියනක වෙනුවට සතිය පිහිටවනවා කියලා රචනේ ලිව්වනම් උත්තරේ තියෙනවා. මේ භාවනා කියන වචනේ දාපු ගමන් පුදුමාකාර අවුලකට යනවා අපේ sannivedanaye. මම මමත් භාවනා කියන වචනේ පාවිච්චි කරනවා. බණටත් පාවිච්චි කරනවා. නමුත් කියලා තියෙනවා ඉඳගෙන ඉඳලා නැගිට්ටේ භාවනාව කැඩුනේ වේදනාව නිසා නෙවෙයි කියලා. වේදනාව නිසා නැගිටයි කියනකොට සතිය කැඩුණාද නැද්ද කියලා විතරක් බලන්න. අත්‍යවශ්‍ය නැහැ. වේදනාංශා නැගිට්ටා කියලා සතිය කැඩෙන්න ඕන කමක් නැහැ. භාවනා කැඩෙන්න ඕනක මොකුත් නැහැ. නමුත් භාවනා කියන වචනේ දැම්මොත් නම් අපි පටලවෙයි. ඊට පස්සේ ඉඳගෙන හිටියොත් භාවනා හරියන්නේ බිමිත කිරියොත් භාවනා හරිය කරනවා. භාවනා කියන වචනේ අයින් කරලා බලන්න සතියට කොකද උදව් කරන්නේ කියලා. සතිය වැඩි වීමට ඉඳගෙන ආසන ඉඳගෙන ඉන්න එකද හොඳ බිමේ ඉඳගෙන ඉන්න එකද කියලා කවදා හෝ සතිය ඔය ආසනයෙන් සහ කාලයෙන් අයින් කරගත්ත දවස් තමයි නිවන ලැබෙන්නේ සතිය ආසනයට සහ කාලයට බැඳිලා තියෙන තාක්කල් සතිය වාල් සතිය දාශ භාවයකින්. සතිය බත් බැලයක් වෙන්නේ. බත් බැලයක් වගේ. සතියට කියන්නේ හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් කවදාවත් දවසේ කොයි වෙලාවෙ වුණත් කොයි කාලෙ වුණත් කොයි ඉරියව් වුණත් සතියට ප්‍රශ්නේ නැහැ. ඒතර වාහන මධ්‍යස්ථාන වලට එන්න ඕන කමක් නැහැ. ඒ සඳහා මේක ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්න ඕනේ නැහැ. අන්න ඒ විදිහට භාවනා අරමුණෙන් සමාවිත භාවනා ඉරියව්වෙන් සහ කාලයෙන් සතිය අයින් කරගත්ත දවසේ සතියේ විමුක්තියට නිවන කියලා කියන්නේ. භාවනා කියන වචනේ දාපු ගමන් ඒක මේ ඒකට ඒකට හිත වදින. එහෙම නැත්නම් මම බැනුම් අහන උත්තර දෙන්න පුළුවන්. මේ නියුට් කැම්ප්ස් වල මේ දෙන්නකොට යම් විදිහකට කාමයේ උද්දමනේ උද්දීපනයේ වෙලා කාම සංසේචනය කරන් සංසේවනය කරන්න ඕන නම් ඒකේ හෝල් එකක් තියෙනවලු ඒකේ ගහලා තියෙනවලු මෙඩිටේෂන් හෝල් කියලා. ඒකටයි මෙඩිටේෂන් හෝල් කියන්නේ. ඔක්කොමලා ඉන්නේ හෙළුවෙන් ඒක ප්‍රශ්නයක් නෑ. ඔය කාට හරි අවශ්‍යතාවය වුණොත් අර සමාජ නීති රැකීමට හෝල් එකක් තියෙන එකේ ගහලා තියෙනවා මෙඩිටේෂන් හෝල් කියලා. ඒ නිසා මෙඩිටේෂන් කියන වචනේ ගත්තාම ඒක නිකන් දෙයයන් ආංශි වගේ ආදරේ වගේ නිකන් කෙලසිච්ච වචනයක්. ඊටට හරි වෙනස්. සත්‍යමත් වීම කියලා ගත්තා. සත්‍යවට්ටානි කියන්නේ මේ භවනාව තමයි මම පිළිගන්නවා. නමුත් මේ රචනය මම ඉල්ලා හිටනවා මේ කිනාට කොලේ ආපහු අරගන්න. එන්න මේ භාවනා කියන වචනේ වෙනකොට සතිය කියන වචනේ දාලා කියන්නේ. මට සතිය හොඳට වඩන්න පුළුවන් වෙන්නේ සීට ඉඳගෙන ඉන්නකොටද පුටුවේ. බිමිඳගෙන ඉන්න ඕනද කියලා වෙන කෙනෙක්ද දන්නේ? Tamanne දන්නේ. වේදනාව නිසා මම නැගිට්ටා. නැගිටින නිසා භාවනා කැඩෙන්න පුළුවන්. ඉරියව්ව කැඩෙනවා. සතිය කැඩෙනවද? කන්දෙන් අnder ගියර කොටියගේ පුල්ලි මාරු වෙනවද? නෑ. අන්න ඒ විදිහට මේ සතියට දෙන්න සුක්කනම අතර. දීලා කියන કોઈ ඉරියව්වේ වුණත්, કોઈ වෙලාවේ වුණත් මේ සතිය ඔය ඉරියව්වට වෙලාවට මායින් කරන එකක් නෙවෙයි. ආරම්භයේදී අපි දෙනවා ඇත්ත තමයි. ආරම්භයේදී අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව ඒවා දෙනවා. මේ සතියට මුල් බැහැ ගන්න. මුල් බැහැ ගතට පස්සේ අර කියන්න ඕනේ මරණය හරහා තුමට යන්න වෙනවා. ඒ නිසා කොයි ඉරියව්වෙත් වඩන්න කියලා. ඒ නිසා සත්‍ය වෙනුවට දාලා තියෙන මේ භාවනා කියන වචනේ අයින් කරලා ලියලා බලන්න තමන්ටම ස්වාධීනත්වයක් ඇති වෙයි. ඒක තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. ඒ ලියුම් කරුගෙන් තව පොඩි ලියමක් තියෙනවා. ස්වාමින් වහන්සේට වන්දනා කරන ගාථාවේ තේරුම විස්තර කරන්නේ නම් එය මහත් පිනකි. තේරුම දැනගත් විට ගාථාව කියවීමට අපහසු වත් හිතින්වත් වන්දනාවට දායක විය හැකියි. ඒක මෙහි ඇති මේ පර්ත් වල ලියලා තියෙනවා. සිංහලයේ කියනනම් එතනම ලියලා තියෙනවා කියලා මම හිතන්නේ. ඒ ඒක නිසා පියාට වැඳපුවාම හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම මෙම ප්‍රශ්නය ඊයේ ධර්මදේශනයේ හා භාවනාව සම්බන්ධයි. භාවනාව සම්බන්ධ නිසා ඉස්සෙල්ලා ගත්තේ ආනාපානය මූල කර්මස්ථානයේ ලෙස තබාගෙන භාවනා කරන විට ආශ්වාස ප්‍රශ්වාසය නොදෙනී ගොස් නිශ්චල ස්ථානයක සහ පවත්වන විට ඊයේ ධර්මදේශනයේ අනුව මට තේරුම් ගියේ නැවත මූල කර්මස්ථානයේ දෙස more information ලබා ගැනීමට බැලිය යුතු බවයි මගේ තේරුම් ගැනීම නිවැරදිද එසේ නැතිනම් මෙම නිශ්චල ස්ථානයේ සිට කළ යුත්තේ කුමක්ද සක්මන් භාවනාව වඩන විට සක්මන සිදුවන ආකාරය බාහිරව බාහිරව බලා සිටීමේ අත්දැකීමක් ලැබුණේ. එහෙත් මෙම බලා සිටින පුද්ගලයා මම යන හැඟීමක්ද දැනුනේ. කරුණාවෙන් මේ පිළිබඳව අදහසක් ලබා දෙන මෙන්න ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය සක්මන පිළිබඳව මම කතා කරන්න ඉතලා පළවෙනි ප්‍රශ්නේ උත්තරේ විජේ මහත්තයා දෙයි. ඈ ඒ උඹලා තමයි ඒ විජේ හෙපෙන්නේ මන් දන්නවනේ විජේ ගැන. ඔය එහෙම එහෙම එහෙම බයියොත් ඉන්නවා. නෑ මෙයා කියවනකොට කියවන්නේ ගන්නෑ අදහස. ඒකයි මම බියාදයක් දෙන්නේ. කියවන කියවන යනවා අල්ලපු ගෙදර වැඩ වගේ. අනුන්ගේ හරක් බලනවා. මෙහෙම සවිනාස මම හිතන්නේ මේකේ මේ අපිට ආපහු නිශ්චිත තැනට ගියාට පස්සේ මූල කර්මස්ථානයට ආපහු යන්න කියලා කියන්නේ මොකක් හරි සැකයක් හරි ඒ වගේ දෙයක් තියෙනවා නම් විතරයි නැවත මූල කර්මස්ථානට යන්න වෙන්නේ. එහෙම නැත්නම් ඉන්න තැන ඉන්න එකයි කරන්නේ. ඒකත් එක පැත්තක්. ප්‍රශ්නේ මේකයි. භාවනා කරන්න ගිහිල්ලා හිටන්න ගියාට පස්සේ ඔබ වහන්සේ බණේදි කියනවා ඒ වගේ වෙලාවදී පුළුවන් තරම් අරමුණ දිහා බලන්න, සතහන් බලන්න, ආකාර බලන්න, ස්වභාව ලක්ෂණ බලන්න. ඉතින් යනවා මම දැන් මොකද කරන්න ඕනේ? ජී මහත්තයා කියනවා එතන ගියාට පස්සේ තාම සැකනම් මූල කර්මස්ථානේ සටහන් ආකාර පහුවෙලා තියෙනවා නම් බලන්න. දෙක කියන්න පුළුවන් සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ දැක්කට පස්සේ තමයි ස්තන්ට යන්නේ. ඉතින් Tamanට තේරෙන්නේ නැහැ ඒක. ඉතින් අර තීරි දන්නේ කනා කියනවා ඒ උනට මම සටහන් දැක්කේ නැහැ මම ස්වභාව දැක්කලා ආකාර දැක්කේ නැහැ ස්වභාව ලක්ෂණ දැක්කේ නැහැ කියලා අර වමාරලා කනවා ආයසරේ. ඒක නිසා ඒව තීරේකේ එහෙම තිබ්බට අරමුණක් 100ක් දැක්කට පස්සේ තමයි හිතන ඉන්නේ. අරමුණක මොනවා හරි අඩුවක් තියෙන තාක්කල් ඒක සටහනක් විදියට පේනවා, ආකාරයක් විදියට පේනවා, ස්වභාව ලක්ෂණ විදියට පේනවා. අරමුණ ඕනෙම දෙයක් දැකලා ඉවරනකොට හිතන තමයි තියෙන්නේ. හිතන කියාට පස්සේ ආය ඒකේ සටහන් බලන්න ආකාර බලන්න දෙයක් නැහැ. ඒක ඉතින් ආය ඇඟිලි ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් බණකදී කියලා දෙන්න අමාරුයි. ඒ කියන්නේ මේක 3 dimensional growth එකක් අපේ මොලේ වැඩ කරන්නේ linear system එකට. ඉතින් linear system එකට ආයෙම අමාරලා කරනවා. බබාට නිදි කියarpත් යනවා. වාට නිදිද කියන්නකෝ කියන්නේ. අම්මා දැනගන්න එපා. මේ නැල්විලි කවි කියලා ඉවර වුණාට පස්සේ බබා නිදිලා. එක්ක නැල්විලි කවි නතර කරන්න ඕනේ. එහෙම නැත්නම් බබා තට්ටු කරලා අහනවා. බබා ගැන නිදා ගන්නවට කියලා නිදා ගන්න. ඒක නිසා හිස් තැනට ගියා නම් හිතන්නේ ඒක තමයි දැනුමේ අවතාරණ කියලා. ඒකින් අහන්නේ ඒක සාරුවඥයි. ඒකට බයද තමයි කියන්නේ නිවනට බයයි අපි. අපි මේ දැනුමට ආසයි. මේ දැනුම කියලා කියන්නේ අඩ දැනුමක්. ඒක කදාකත් අංග සම්පූර්ණ නැහැ. අංග සම්පූර්ණ වෙන ආකාරය තමයි සාධාරණ ආකාර සහ ස්වභාව ලක්ෂණ. ස්වභාව ලක්ෂණ කියන පස්සේ ඔක්කොම හිස්තනක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට අර කියන වගේ කොහොමද ධාවක් ඇති කරගන්නේ? එහෙම නැත්නම් මතක තියාගන්න ඉතින් යන්නේ අර පියවර තුන පහු කරලා තමයි. ඒක සටහන් සක්මන් කරනකොට කියනවා මම ඉතනකට වගේ යනවා සටහනකුත් සිද්ධ අක්මනකුත් සිද්ධ වෙනවා. මම යත් ඉන්නවා මේ කියන්නේ පොඩ්ඩක් අපි අර පොළඹෙන් සොකට් එක උඩට ගිහිල්ලා තාම කක්ෂ වටේ කරකැවි කරකැවි ඉන්නවා. තාම කක්ෂයෙන් එහාට ගිහිල්ලා නැහැ. මේ පොළවෙන් ඈත් වෙලා තියෙනවා. හැතැම් හයක් ඈතින් තියෙන්නේ. ඉතින් ඒ ගුරුත්වාකර්ෂණ වේගයේදී ඒ විනාඩියකට හැතැම්ම 6ක විතර වේගයක් යනකොට ආයෙ ඇදලා ගන්න නැහැ පොළොවට. හැබැයි තාම අජටවකාශයට ගිහිල්ලත් නැහැ. ඒක කියන්නේ කක්ෂගත වෙනවා. පොළොවෙන් සෑහෙන දුරක ඉන්නවා. ධක්මන කරනවා, ධක්මන දන්නවා. මමයා කරන බවක් දන්නවා. ඒකේ gediye piti යන්න. එහෙම ඉඳලා ඉඳලා ඉඳලා ඒක ඒක හොඳට පදන් වෙලා ඒක හොඳට සීසන් වුණාට පස්සේ එහා පැත්තට යන්න පුළුවන්. තිරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමින් ස්වාමින් වහන්සේ මම සතිය පුහුණු කිරීමට ආධුනිකයෙක් මේ. ඉඳ හිට පරියංක භාවනාව මීට පෙර කර ඇතිමුත් සක්මනේදී සතිය පිහිටුවීම මුලින්ම අත්හදා බැලුවේ මෙම වැඩමුළුවේදී. මේ මගේ ප්‍රථම කමඨාන් වார்த்தාවයි. වැඩි අතොත් කමාකොට කරුණාවෙන් පහදා දෙන සේක්වා. පරියංක භාවනාව හොඳින් පට්ටල් වී වාඩි වී හිඳගෙන සිටින ඉරියව්වට සිත පිහිටුවමින්. ඉන්පසු මගේ මූල කර්මස්ථානයේ වන්නේ ආශ්වාසය ප්‍රාශ්වාසයයි. බොහෝ දිනවල හුස්ම රැලි කීපයක් හත අටක් පමණ බැලීමට හැකි වින නමුත් ඊයේ සිට භාවනාව පටන්ගත් මොහොතේ සිට හුස්ම රැල්ලක් සොයා ගැනීමට නොහැකි වින ඔළුවට මද හිරි ගතියක් දැනේ විටක හිස පැද්දෙනවා දැනේ තවත් විටක දෑස් පියන් වේගෙන් ඇරී වැසී යයි මහත් මත් ගතියක් දැනේ මේ සියල්ල දෙස සතියෙන් බලා හිඳීමේ මටත් නොදැනීම ගැඹුරු නින්දකට යයි සිතුවිලි රාශියක් එම නින්දේදී ගලා ආවා මතක්වත් ඒ මොනවාදයක් කිසිවක් මතක නැත හිස ගැස්සී අවදිවන අතර ඉන්පසු මම නැවත මූල කර්මස්ථානයේ සිත පිහිටුවයි. මුළු පරියංක භාවනාව තුළම මේ සිදුවන අතර කිහිප විටක්ම හිස ගැස්සී අවදි වේ. මම නිින්දට නොගිය බව මම නිින්දට නොගිය බව විශ්වාසය. මූල කර්මස්ථානයට පැමිණ නැවතත් භාවනාව අරඹන සෑම මොහොතකම මෙවර නම් සතිය මනාව පිහිටුවා මෙම ගැඹුරු නිින්දට යෑම සතියෙන් බලා හිඳිමි යයි අදිෂ්ඨාන කර ගනිමි. එහෙත් මේ වනතෙක් ඒටු කර ගැනීමට නොහැකි විනා නැවත නැවත පුහුණු වේ යෙදීම මෙයට විසඳුමේ සිතමි. මේ වරදක් ඇතොත් සමාකොට කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔව් ඒ ඒ ලෑස්ති වීම අරමුණක් පේනවා අරමුණ ගෙවිලා ඉවරනාට පස්සේ අපේ හිත නිකන් ලුහුටනවා ලෙසලා යනවා ඒ කියන්නේ ලීන වෙනවයි කියලා. ඉතින් ඒක නිින්ද කියලා තමයි අපි සාමාන්‍යයෙන් දන්නේ නැත්තම් කියන්නේ. අන්න එතනයි බලන්න ඕන කියලා දන්නවනම් ඒක ලොකුම ලොකුමට අංශුද්ධ වීම. ඒක ලක්ෂ වාරයක් ආයෙ වෙන්න දෙන්න. වෙද්දි වෙද්දි වෙද්දි බලන්න ඉන්න ඕනේ. මේ දන්න තැන ඉඳලා නොදන්න තැනට යනකොට ඇස් බැඳුමක් වෙනවා. මල් බැඳුමක් වෙනවා. ඉරි බැඳුමක් වෙනවා. එහා පැති ලෝකේ අපි දන්නේ නැහැ. කොතැනද මෙතන එතෙන්ට යන්නේ කියන එක සිද්ධ වෙද්දි ඒ ඒ අවදියෙන් යනකොට ඒක සිද්ධ වෙද්දි බලනකොට විතරමයි අපේ හිත ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපේ හිත බොහොම ආංශික වැඩක් කරන්නේ. අතන 100%ක් වැඩ. හොඳට ඕම එන දෙයට සූදානම් වෙලා ඉන්නවා. ඒක පුදුම අවදියක්. ඒක ටොනික් එකක්. ඒක විටමින් එකක්. ඒක නිකන් මුළු ජීවිතේම තිරියම් කරන දෙයක්. කරපු නැති දෙයක්. අහලවත් තිබුණේ නැහැ සංසාරෙ මෙතෙක් කල් අපි. ඒ නිසා දන්නා තැන සිට නොදන්න තැනට යන තැන මලපණි තැන බලන්න. මමයා ඉඳලා මමයා නැත්තන්ට යන තැන මලපණි තැන බලන්න. කියන්න පුළුවන් දේ කියන්න බැරි තැනට යනකොට මලපණි නැති බලන්න. මේ බලන්න පුළුවන්. ඒක බැලුවා නම් මරණය බලනවා කියන එක එච්චරවක්. මේ තමයි රිහසල් එක. දන දැනලා නොදන්න තැනට යනකොට සියලු සද්ධාව, සියලු සීලය, සියලු සතිය මුදුන්පත් කරගන්න. ඒකට කියනවා සුපතිට්ඨිත සතිය කියලා. fully alert එකේ ඒකට කියනවා අප්‍රමාදේ කියලා. ඒකට කියනවා vigilance, diligence දහාගෙන බලනකොට ගලපයින් ඕන දෙක වදිනවා. දෙක වෙලා බලනකොට ඕම් පැය භාගයක්වත් ගියේ නැහැ. නමේ ඉඳලා දෙක වෙලා ඕන්න බාල්දිය නැහැ. අමස්සමර්සේ අමස්සේගේ නිව නැහැ. අරිසම ඥානදර්ශන කියන්නේ ඥානන්ද සංකේ සිය දෝරිසිනම කියලා කියනවා. ඒ මල පණින තැන තමයි සුන්දරම තැන ජීවිතේ. ඉතින් අපි ඒකට ඇලර්ට් වෙන්න පුළුවන් ද කුලියට කයින් කරන් දාන්න. පුළුවන් දාන කුසලින් ඕක් කරන්න. පුළුවන් ද පොතේ දැනුමින් ඕක් කරන්න. පුළුවන් ද මෛත්‍රී බුදුහාමුදුරන්ට ඕක් කරලා දෙන්න. මේ ඔක්කොම ආයුධ ටික තියාගෙන ගිහිල්ලා බලන්නේ දැන් තා පොඩ්ඩකින් මොකක් හරි මායිමක් දානවා. ඇස් බැඳුමක් දානවා මම ඇස් දල්වාගෙන අවදි හිතකින් බලා ඉන්නවා කිව්වම තේන ඔය වගේ දෙයක් කිසිම විශේෂක මේ ලෝකේ කෙරෙන්නේ නැහැ. කිසිම ශිල්පයක ඔය ක්‍රමේ නැහැ. ඒක කරන්නත් අර ආයුධ ටික ඔක්කොම ලැහත් වෙලා එළඹ සිටි සීයේ තියෙන්න ඕනේ. ඒක නිසා නොලැබුණත් ඒක හරිම සජීවී ගතියක්. ලැබෙන එක ලැබෙනවා. මම බය වෙන්න දෙන්නේ. ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස තියෙන සක්මන් භාවනාව පිළිබඳව තෝරාගත් සක්මන් මළුවේ කීපවරක් එහා මෙහා සාමාන්‍ය ලෙස ඇවිද ගොස් සක්මනට සූදානම්ව සිට ගතිමි. මා සිටගෙන සිටින ඉරියව්ව දෙස සතියෙන් බලා හිඳිමි. ඉන්පසු සෙමින් සක්මන ආරම්භයි. පියවරෙන් පියවරට පය පොළවේ ගැටෙන අයුරු සතියෙන් බලමි. පය පොළොවට තදවන අයුරු මනාව දැනේ. මම ඇවිදිනවා ඇවිදිනවා යයි මෙනෙහි කරමින් සක්මන් කරමි. මුලදී පියවර 3-4කට වඩා සතියෙන් බලා හිඳීමට නොහැකි වුණත් අදවන විට පියවර 10ක් 15ක් පමණ සතියෙන් බලා හිඳීමට පුළුවන්. එහෙත් බොහෝ විට නොදැනීම සිතුවිලි ඔස්සේ සතිය මූල කර්මස්ථානයෙන් පැහැර වී ඇති බව දැනේ. ඒ විට නැවත සතිය පාද වෙත යොමු කරමි. වරක් දෙවරක් පමණ සක්මනේදී සිත සමාධිගත වන බව දැනුණ නමුත් එය ඊතා ස්වල්ප මොහොතකින් නැතිව ගියේය. මේ අදන අදවන විට පරියංක සහ සක්මන් භාවනාවේ ලබා ඇති අත්දැකීමිය මේ කිසියම් වරදක් ඇතොත් කරුණාවෙන් පහදා දෙනසේක්වා. භාවනාවේ දියුණුවට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ත්වන් සරණයි. මෙහෙම ඉස්සල්ලා ඉස්සලා පියවරක් දෙකක් කරගෙන යන්න පුළුවන් කිව්වහම අර කියන ප්‍රමෝදේ එනවා. ඊට පස්සේ ඒක වැඩි කරන අදහසින් පියවර 10ක් 15ක් යන්න ගියාට පස්සේ විශ්වාසයක් එනවා. ඊට පස්සේ ආයෙ තේරෙනවා විසර හොඳට පේනට එක පියවරක් වත් දිගට සතිය පවත්වන්න බෑ. ඕක ඇතුලේ ගොඩාක් මේ බ්ලයින්ඩ් ස්පොට්ස් තියෙනවා. හිතෙන්නේ නම් මට පියවර 10ක් යන්න පුළුවන් කියලා. සම්පප්පලාප නෙමෙයි මේ බොරු නෙමෙයි. ඊට පස්සේ බලනකොට වෙන එක පියවරක්වත් එක දිගට යන්න බෑ. ඒවා මෙහෙම <clears throat> පුදුම වේගයෙන් කැඩි කැඩි පිපිරි පිපිරි අහස්සේ මල්වැලි පුපුරන්න වගේ යන දෙයක්. ඒක මේ ඒකායන දිගට බලන් ඉන්නවා කියලා කියන්නෙම පැවැත්මක් තියෙනවා කියලා කියන්නෙම අවිද්‍යාවක් තියෙනවා. ඒකේ පැවැත්මක් නැහැ. ඒක කොහොම නිකන් පුදුම විදිහට එකිනෙක ගැට ගැහිමින් ගැට ගැහිමින් එක පියවරක් ඇතුළත පුංචි පුංචි පියවර ලක්ෂ කෝටි ගණනක් තියෙනවා. අපිට පේන ඔක්කොම දැක්කයි කියලා. නමුත් අඩු ගානේ අර පළවෙනි එකම කියනකොට කිව්වා වගේ <clears throat> වම් කකුලෙන් දකුණු කකුලට බර මාරු වෙන හැටි වගේ දේවල්. උගා කීනූලෙන් සිද්ධ වෙන්නේ. උගා tire පිටිපස්සේ වෙන්නේ. එදාට කියන්න බලන්න මට එක පියවරක්වත් ඇත්තම කියනවනම් බලන්න බෑ. මොකද ඒ තරම් මේ එකක තොරතුරු තියෙනවා. සම්මත වශයෙන් නම් තියෙන පුළුවන්. පරමාර්ථ වශයෙන් බැලුවොත් එහෙම පියවරක් කියලා අරගෙන තියන්නෙම මුලාවක්. ඒ නිසා මේ මන්දත් මන්දෝත්සාහය කරන්නේ නෙවෙයි මම මේ කියන්නේ. ওই විදිහට හොඳට පියවර ඈතින්දලා බලපෑක ලං කරලා බලන්න. බලනකොට තේරෙන පටන් අරගන්නේ මේකේ තියෙන මේ ඩයිනමිසම් එක නැත්නම් මේකේ තියෙන මේ සම්තතිය මේකේ තියෙන ෆ්ලක්ස් එක මේකේ තියෙන ගොජේ දිහා බැලුවාම අපි මොනම දෙයක්වත් හරියට දැකලා නෙවෙයි මේ දැක්කා කියන්නේ හරියට දැක්කා නම් ඒකේ තියෙන හිස්තනක් විතරයි. ගණ්ඩම දෙයක් නැති හිස්තනක් විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ආයසරයක් තමයි තේරෙයි. මට එක පියවරක්වත් බලන්න බෑ කියලා ඒක පස්සට යමන්නේ ඉස්සරහට යනවා. අර විස්තර දේ සවිස්තරව බලන හිතක්. ඒ නිසා අපි භාවනා කරගෙන ඉන්න ඉඳපු ගමන් ආයේ බින්දුවටම බැස්සා වගේ තේරෙනවා. ඉදිරිය බැස්සා වගේ තේරෙන්නේ ඊගාව පියවරට ඊගාව පැරඩයිම් එක shift කරලා වෙන පැත්තකින් බලන එක. මේ මන්දෝත්සාහය වෙන්න එපා. එතකොට විස්තර ගොඩාක් වෙනවා. කොච්චර විස්තරද කියනවනම් ඒකේ මේ ක්‍රියාශක්තියක් මිස මේ අත උස්සනවා තබනවාද පය උස්සනවා තබනවාද කියා ගන්න බැරි තරම් විස්තර තියෙනවා. අන්නේ විදිහට පුළුවන් තරම් ආසන්න උත්සන්න බලන්න පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගාපස්. ගරු ස්වාමින් වහන්සේ භාවනා කිරීමේ තුන්වනය දින වූ ඊයේ සිට නිතර නිතර රාගසිතුවිලි හිතට ඇතුවේ අපහසුයෙන් යටපත් කරගත් විටද නැවත නැවත ඒවා ප්‍රබලව මතුවේ මෙම රාගසිතුවිලි යටපත් කළ හැකි ක්‍රමවේදයක් වේද අනුකම්පා කර පහදා දෙන මෙන් ඉල්ලමි. ඒ රාගයේ අවස්ථා තුනක් තියෙනවා විතික්‍රමණය වෙනවයි කියලා කියන්නේ කියන්නේ කාමීත්‍යාචාරය අනවශ්‍ය විදිහට රූප බලන තියෙන ආසාව, සද්ධාහන තියෙන ආසාව වගේ දේවල් නිසා අපි අනික් අයට හිරිහැර වෙනවනේ. ඒ කියන විතික්‍රම කාමික කාම මිත්‍යාචාරය. ඊට පස්සේ හිතේ නගින කාමරේ තියෙනවා කාම ඡන්දේ කියලා. ඒක කියන්නේ පරිඋත්ථාන මට්ටමේ විතරයි. ඒටත් යට තියෙනවා කාම රාගය කියලා එකක්. ඒක අනුසය වශයෙන්. ඉතින් අපි බලන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන වීතික්‍රම භූමියේ තියෙන කාමයේද පරිඋත්හාන භූමියේ තියෙන කාමයේද නැත්නම් අනුසේ භූමියේ තියෙන කාමයේද කියලා. ඉතින් ඒවා මේ විදිහට විතික්‍රම මට්ටමවත් ගණන් ගන්න තු හිටපු කෙනෙක් දැන් ඒ වෙනුවට පරිඋත්හාන කෙලෙස එනවයි කියලා කියන්නේ ලොකු දියුණුවක්. ප්‍රධානද විතික්‍රම නැහැ. දෙක එකට තියෙන්න බෑ. ඉතින් පරිඋත්හාන කෙලෙස වල හිටපේකන දන්නවා දැන් තියෙන අනුසේ මට්ටමේ ඒක ලොකු දියුණුවක්. හැබැයි තුනම කාමෙම තමයි. ඒසාර ගොරෝසු කාමේ එහෙම නැත්නම් විතික්කම කෙලෙස කාමය පරිඋත් ทาน කෙලෙස කාමය ප්‍රතිස්ථාපනය කරනවා. පරිඋත් ทาน කෙලෙස කාමය කාම රාගය කියන කාම රාග අනුසය කියන අනුසය ප්‍රතිස්ථාපනය එන්නේ එන්නේ එන්නේ සිව් වෙනවා. ඉතින් රාගයේම රාගයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් මේ කියන්නේ කෝකද කියලා හොඳට දකින්න දකින්න නම් ප්‍රතිස්ථාප මේක දුරුවන් කරන්න යන්න බා. දුරුවන් කරන්න ගිය ගමන් මොකಾದ කියලා අඳුරන්න හම්බෙන්නේ නැහැ. ඇහිතින් එනකොටම බය වෙලා එළවනවා. එනිසා ඒක පොඩ්ඩක් බලන්න පුළුවන් ඉන්නේ භාවනාවේ අනෙකුත් ಗುಣධර්ම වැඩනකොට තමයි. අද්දා වීර්ය සතිය සමාධිය ප්‍රඥා වැඩනකොට කාමේදී හරියට බලන්න ඉන්න පුළුවන්. මොකද මම දන්නවා මම ওই කිව්ව තරමට මා විතික්‍රමණය වෙන්නේ නැහැ දැන්. පරිවර්තන වුණත් මම එච්චරම කෙලෙසින්නේ නැහැ. මම මේ විශයක් වශයෙන් කාමේ හදාාරන වෙලාව අන්න විදිහට බලන්න පුළුවන් ගතියම නැත්නම් මේ වගේ ප්‍රසිද්ධිය කියන්න පුළුවන් වෙච්ච ගතියම හිතේ ප්‍රතිශක්තිය. ඉතින් මේක ගොඩාක් තරුණ තරුණියන්ගේ හිතේ විශේෂයෙන්ම තරුණියන්ගේ හිතේ තද විදියට බලපානවා. ඒ කටියට කියා ගන්න තැනක් නැහැ. මොකද කියපු ගමන් කාගරි කාම අපරාධකාරයෙක්ගේ දර්ශනයට ලක් වුණොත් ඒ මනුස්සයා මේකෙන් වැඩ ගන්නවා. ඉතින් ඒ නිසා ආගමික මධ්‍යස්ථානවල හරියට හරියටම වැඩ වෙනවා. යන්නේ වඳින්න කියලා. නමුත් දේවාලේ උළු කඩා වැටෙනවා. නමුත් අපිට පුළුවන් නම් මේ කාමයේ රාගයේ වගේම ආස්වාසේ වගේම ප්‍රසාදේ වගේම වම දකුණ වගේම විෂයක් කරගන්න. ඒක දිහා බලන්න તો කොහොම මේක ඉගෙන ගන්න. එනිසා හොඳට බලන්න මේක කාම වීතික්කම කාමෙද නැත්නම් කාමීත්‍යාචාරය කියලා කියනවා. නැත්නම් කාම ඡන්දය කියන හිතේ පැන නගිනවා කාටවත් පේන්නේ නැහැ මට දන්නවා හැබැයි. ඊට පස්සේ පේනවා නෑ එහෙම පේන්නේ නෑ නමුත් යට තියෙනවා කාම රාග අනුසය අරමුණු පේනවට කැමති නොපේනවට අකමැති. නැත්නම් අරමුණු නොපෙනුවට කැමැති අරමුණට අකමැති. එතකොටත් මොකද්ද රාගයක් ඇතින් මනාපමනාප තියෙනවා. ආන්නේ විදිහට මේ රාගයේ මොකාටද ඇඳලා ඉන්නේ කියන එක පොඩ්ඩක් දැනගන්න සියුම් සියුම් தত্ত্ব කියලා කියන්නේ ගොරෝසු தত্ত্ব වලින් අයින් වෙලා. හැබැයි ස්ථිර නෙවෙයි. తాවකාලිකව මේක වෙන නිසා මේ කාමයේ මොකාද කියන එක තාව පොඩ්ඩක් විබිලා බලන්න. හරියට පොලිසියට වැඩිකාරයෙක් අහුවෙච්චාම ඔක්කොම ලකුණු ටික ගන්නවානේ. ඇඟිලි සලකුණු ගන්නවා, දත් ගන්න බලනවා, කෙස් ගන්න බලනවා, ඇඳගෙන ඉන්නව බලනවා, දිග පල්ල ඔක්කොම ගන්න ෆයිල් එකට. ඒ වගේ කාමයේ ආගේ ආවට පස්සේ බලන්න එයා පරිඋත් ආනන්ද වීතික්කම දානුසේද කියලා බලන එක ඒ ඒ විදිහට බලන්න රාගයේදී කාමයේදීහත් අරමුණක් වශයෙන් බලන එක තමයි චිත්තානුපස්සනා කියනවා සරාගං වා චිත්තං සරාගං වා චිත්තං ච වජානාති නෑ රාගසහිත හිත රාගය. ඒකට ධම්මානුපස්සනාවේ තියෙනවා සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානති. මගේ හිතේ දැන් කාමච්ඡන්දේ තියෙනවා. මම කාමච්ඡන්දේ තියෙන බව දන්නවා. ඒ දන්නකොට එයාට තියෙනවා ද්වේෂය තියෙන්න බෑ මෙතන, මෝහය තියෙන්න බෑ මෙතන. නිදිමතත් නැහැ. ඒකට ද්වේෂයත් නැහැ. ඉතින් මේ කාමයේ තියෙනවා කියලා දෙන්නේ කයින් වෙලා. සන්දෝෂම සරියාන සන්දෝෂම්. ඒ මේ කාමේ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම නිදිමතේ නැහැ. අනිවාර්යයෙන්ම ද්වේෂේ නැහැ. නැත්තම් තමයි අර දින එක්කෙනෙක් එන්නේ. එක්ක හොටු ගෑනේ නැත්තම් කැහි ගෑනේ. කොයි එක ගියත් අනිත් එක අයනවා. ඒක දන්න එක. අන්නේ විදිහට මේ රාගේ දිහා විශයක් විදිහට බලන්න කියන එක තමයි කියන්නේ. ආදීන මෙනේ කරන්න ඕනේ වීතික්කම් මට්ටමේ විතරයි. ආධිකම එන්නේ විලික මට්ටමට ගියොත් කවුරුත් එක්ක හරි කාමේ බැඳිලා මොකක් හරි පටලැවෙනවා. අපි බලා ගන්න ඕනේ එතෙන්ට යනවා නම් ඉතින් ඒක ඉතින් ගින්න වෙන හමුදාව ගෙන්නන්න වැඩේ. නැත්තම් මේක ඇති. ඔය gedara තියෙන එක ඇති වැඩේ. ඒ වෙලාවේදී ඒව බලන්න යන්න හොඳ නැහැ. ඒ බලන්න ගිය ගමන් කාමයට පොර වැටීමක් වෙන්න ඉඩ තියෙනවා. තමයිලට ඔය ලාල් කියන එක ඇත්ත. නමුත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මේක වීතික්‍රමණය වෙන විදිහට තමන් කාට හරි කාම අපරාධයක් කරන මට්ටමකට කාම මේ මිත්‍යාචාර කරන මට්ටමට යනවනම් වීතිකම්බල අපි නැත කරන්නේ. කාම ඡන්දයට මට්ටමට එනකොට දැනගන්න ඕනේ කවදාකවත් ඒකාග්‍රතාවයේදී හිත කාම ඡන්දේ නැහැ. ඒකාග්‍ර තියෙනවා නම් කාම ඡන්දේ නැහැ. කාම ඡන්දේ තියෙනවා නම් ව්‍යාපාදේ නැහැ. කාම ඡන්දේ තියෙනවා නම් තීන මිද්දේ නැහැ. ඒක නිසා අඳුනා ගැනීමෙන් විශාල ආනිසංස රාශියක් ලැබෙනවා. ඒක හැබැයි විපස්සනාවේ අති සූ අවස්ථාවක්. විපස්සනා නොකරන සමත කරන කෙනෙක් නම් ඉතින් අර වගේ කුවියා මේ මේ ආධිනවසල් කරන්න ඕනේ නැත්නම් වෙන අරමුණක් දාලා ඒක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ අර විදර්ශනා උපක්‍රමේ උපක්‍රමේ නැති නිසා විදර්ශනා එක තියෙනවනම් දැනගන්න පුළුවන් කාමරාගයේ තියෙනකොට දැන ගැනීමත් ලොකු දෙයක්. හැබැයි ඒකට අතිරේක වාසි තියෙනවා ව්‍යාබාධ නැහැ, තීන මිද්ද නැහැ. මෙන්න කාමරාගය ආපුවම මගේ හිත දඟලන හැටි කියලා දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූලික කර්මස්ථානය ආනාපානයයි මම වාඩි වී ඉඳින ඉරියව්ව වෙත සිත යොමු කරමි ස්වල්ප වේලාවකින් මට මගේ හුස්ම රැල්ල නාස්පුඩුවේ වදින අයුරු දැනේ ආස්වාසයේදී වම්නාසයේ පුරවාගෙන හුලං රැ ඉහළට යන අයුරු දැනේ ප්‍රස්වාසයේ මූලිකවම දැනෙන්නේ උදරයේ හැකිලීමෙනි මුල් දින දෙකේදී කිහිප වාරයක් ආස්වාස ප්‍රස්වාසය දැනී ඉන්පසු මාව නිින්දත් නොනිින්දත් අතර තැනකට ගියා මට නිින්ද නොගිය බවට පූර්ණ විශ්වාසයක් නැතත් මට සාමාන්‍යයෙන් ඉඳගෙන නිදා ගැනීමට නොහැකි නිසා මම හිතනවා නිින්ද නොගිය බව. ඊයේ සහ අද පරියංක භාවනාවේදී මම නිින්ද යන අවස්ථාව නිරීක්ෂණය කිරීමට උත්සාහ කළෙමි. එවිට මම නිදි නොනිදි ස්වභාවයටපත් නොවේ මුළු කාල පරිච්ඡේදම පරිච්ඡේදයේම ආනාපානයේ සිත රඳවා ගත හැකි විය. ආනාපානයේ විටින් විට දිගටත් කෙටියටත් සියුම්වත් ගොරෝසුවත් දැනිනි. මෙය වර්ග කිරීමට තරම් දෙයක් නොව මා කල යුත්තේ දිගින් දිගටම මෙසේ කරගෙන යාමේ කියා මට සිතේ. මා තුල ඇති ගැටලුව නම් නිදි නොනිදි තත්වයට වී සිටීමට මම ආසා කරයි. නමුත් එය අතරමැද හමු ලයිට් කණුවකට වැඳීමක් කියා මට සිතේ. ඒ නිසා මා උත්සාහ කළ යුත්තේ ඒ තත්වයට යාම සහ ඒම නිරීක්ෂණය කිරීමට උත්සාහ කිරීම නේද? වහන්සේගේ කාරුණික උපදේශ පදමි. ත්වන් සරණයි. ඒ කියන්නේ නිදි අවස්ථාවේ අවදි අවස්ථාව මැද නිින්දත් නොනින්දත් අතර අවස්ථාවක් තියෙනවා. දුක් වේදනා සැප වේදනා මැද අදුක්කම සුඛ අවස්ථාවක් තියෙනවා. ආශ්‍රව ප්‍රසආස දෙක මැද ආශාසයත් ප්‍රසආසයත් නොවන අවස්ථාවක් තියෙන වගේ මේ අන්ත දෙක දන්නේ කරාට කවදාකවත් මේක අහුවෙන්නේ නැහැ. අන්ත දෙකත් එක්ක ගැටි ගැටිනවා අරකට ඇලිනවා මේකට ගැටෙනවා. කවදාකවත් මේ අන්ත දෙක අතර මේ මාරු වෙන අවස්ථාව අහුවෙන්නේ නැති එක තමයි තියෙන්නේ. අහුවෙන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා අපිට මේක මෙතෙක් කල තිබිලා තියෙනවා අහුවෙලා නැහැ. ඒක අවුවීමම අලුත් විශේෂේෂ්ඨ. අලුත් නොදන්න ශේෂ්ඨයකට යෑමක්. ඒකට විතර බය නැහැ අපේ හිත මොකටවත්. ඒකයි අපි පොඩි දරුවෙක්වත් එළියට යවන්න කැමති නැත්තේ. ඒ ළමයි ගියොත් අනතුරු වෙයි කියලා මේ අපි හිතනවා. පොඩි දරුවට තියෙන දේ තමයි ඌට අතපය හයි වෙන තියෙන ඒ වගේ අනතුරු තැන් වලට දාන එක තමයි. නමුත් ඒ Taman විඳලා නැත්තම් ජීවිතය කියන එක අර පොඩි ඔක්කොම රෙස්ට්‍රේන් කරන්න හදනවා දෙන්නේ නැහැ. ඉතින් ඒක જાතියන් දෙක් වාගේ කොර වෙනවා. එහෙම නැත්නම් අන්තභාගකාරයක් වෙනවා. ඒ යන්න අරින්න මේකට. ගියාට පස්සේ නොදන්න ශේෂ්ඨයක් මේ දෙක මැදි අත්තර තැනක් තියෙනවා කියලා දැනීමම මධ්‍යම ප්‍රතිපදාව තමයි. ඊට පස්සේ ඒකට ඒක එච්චරම මේ නොදන්න දෙයක් නෙවෙයි මෙතෙක්කල් බීචිකාව නිසා නොදැක්ක දෙයක්. පින්නට පස්සේ තේරෙන පටන් ගන්නවා. අපි එක්ක දවල් හීනෙක ඉන්නේ කොරෑ හීනෙක ඉන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කොහිලා වෙත් ඉන්නේ උතන් තමයි. මේ අවදියෙන් ඉන්නවයි කියන එකත් බුදුහාමර කියලා කියන්නේ නින්දක්. බුදුන්ස කියන්නේ පැටියා කුකුල් කට්ට විතර ඇතුලේ ඉන්න වෙලාව කියලා. ඉතින් සතා ඉන්නවා. නමුත් සතා සම්පූර්ණයෙන්ම අවිද්‍යාව කට්ටෙන් මිදලා තියෙනවා. නමුත් ඒ වේරංජ බ්‍රාහ්මණයත් නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඉතින් අන්තිමට අන්තිමට කුකුල් පැටියට තේරෙනවලු මම මේක ඇතුලේ ඊර වෙලා ඉන්නේ. එළිය එළියක් පේනවා දැන් එන්නේ කුකුල් කට්ට තියුම් වෙනවා. මුකුතුට ඇවිල්ලා හරියට හිටිනවලු කට්ටට. පොර කට්ටත් ඇවිල්ලා නියසිලත් හිටිනවලු. ඉතින් මට හිතෙනවලු මේ මේක ඇතුලේ මහා කරදර දමලා අනින්න ඕනයි කිය. ඇන්නට පස්සේ ඌ අවදි වෙනවා. මේ මේ ඉපදෙනවා. කවදා හරි කිකිලි යන්නොත් පිටරේ කුණු වෙනවා. පැටියම බකඩාගෙන යන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි අර අතරමැදි අවස්ථාවට අවදි වෙච්චාම පේන්න පටන් මේ ශේෂ්ත්‍රයේ කවුරුවක්වත්ම නැහැ නිතරම ජයක් තියෙන්නේ. ගට්ටිය වයි ෆයිට් එක දෙපැත්තේ තමයි. ඉන්න හරියක් ලෝකයා රණ්ඩු කරන්නේ මේ අන්ත දෙකේ. මැද ශේෂ්ත්‍රයේ ඇත්ති වෙන්න ඉඩ තියෙනවා. ඒකට බුදුම බීතිකාව, බුදුම බය. බුදුම තනි ගතිය, පාළු ගතියක් දැනෙනවා. ඒකට තමයි සද්ධාව අවශ්‍ය වෙන්නේ. ඒ තමයි සීල විශේෂම අවශ්‍ය වෙන්නේ. එතන ගියාට පස්සේ මේක මේ ධර්ම ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්. මම මේකට අවදි වෙන්න ඕනේ කියලා බැලුවොත් උත්තරයක් ගන්න හරි ප්‍රශ්නයක් අහන්න කවුරක්වත් නැහැ. නමුත් Taman දන්නවා මේක ප්‍රතිපදාවේ දිනුවක් කියලා සරු සත්‍යයක් කියලා. ඉතින් ඒකේ ඉන්න ඉන්න ඉන්න ඉන්න මේකේ ඉංගම් ප්‍රදේශ තේරෙන පටන් අර ගන්නවා. ඒක ඉතින් චිත්ත නියාමයක්. ඒ නිසා මේකට සාදර වෙන්න අන්ත දෙකට ගියා කියලා කනගාටු වෙන්න එපා. මෙතෙක් කල් හිටියේ ඒකේ දැන් දන්නවා මේ අන්ත දෙක මැද මැදිහත් වෙච්ච කොටසක් තියෙනවා. මෙන්න මගේ අඩ නින්දක අවස්ථාවක්. අඩ හීන පේන අවස්ථාවක්. එතන අනිච්චක් තියෙනවා, දුකක් තියෙනවා, අනාත්මයක් තියෙනවා. ඒක අනාත්ම නිසා ඒ වෙනදී කිසිම පාණයක් නැහැ. දැන් දුක් උනත් දෙන්න දෙයක් නැහැ. ඉතින් නැගිටට පස්සේ නෝ හීනයක් නේ. මම ඒක සතෙක් සර්පෙක් වෙලා හිටියා නරක වැඩක් කරා මොනවා කරත් හීනයක් නේ. අනුන්ගේනේ අනාත්මනේ. ඒ නිසා ඒකේ ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඒ අතරමැදි අවස්ථාව දැකලා ඒකට ගියාම මේක ෆිලොසොෆි වලට අහු වෙනවා, දර්ශනවාදයට අහු වෙනවා, මිස්ටික්ස් වලට අහු වෙනවා, සයන්ස් වලට අහු වෙන්නේ. ඒ නිසා අවුරුදු 200ම පහුගිය ටිකේ මේක මිනිස්සු චේස්ටිං අයින් කරා. මේක සයන්ටිෆික් කියලා. මේක පල්ලියට බාර දුන්නා. එහෙම නැත්නම් ආගමට බාර දුන්නා. නිසා සයන්ස් එක මේකට හරි බීතිකාවක් තියෙනවා. මේක කිසිම වෙලාවක වෙරිෆයි කරන්න බැරි එකක්. පරිේෂණ කරන්න බැරි එකක්. නමුත් බුද්ධ දනන්සේ සඳහන් කර තියෙනවා ඒකයි පරිේෂණ කරන්න වෙරිෆයි කරන්න පුළුවන් දෙකටම සමහිත දැම්මොත් අන්න යෝගාවචරය කියලා කියනවා. නිසා මේකට මේ මේ ශේෂ්ඨය හොඳට සැරිසරන්න කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි එය මෙනෙහි කිරීමේදී සුලං රැල්ල සැහැල්ලු වී ඉතා සියුම් වී සමාධිගත වූ බවක් බවත් ටික වේලාවකින් දැනේ. එසේම මදක් මත් වූ ස්වરૂපයක් හා නිදිමත බවක්ද විටින් විට දැනේ. ඉතා සැහැල්ලුවෙන් බොහෝ වේලාවක් සිටිය හැක. පරයන්කේ නැගිට විට ඒ ගතිය නැති වේයයි. එම නිසා මට විටක හිතෙන්නේ මා පත්විත් සිටින්නේ සමාධියකට නොව මෝහණයකට වරන් ඇතුලේ හිප්නොටික් ස්ටේට් යන්නයි. භාවනාවේදී ඇතිවන මේ මදක් මතු නිදිමත ගතිය සමාධියද මෝහණයක්ද යන්න දැනගත හැකි කෙසේදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒක තමයි අපි කතා කර කර හිටියේ. ඉතින් ඒක භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් එනවනම් කරණ තියෙන්නේ ඕකට බය වෙන්නේ නැතුව. තීරසියක් බාර ගන්නත් එපා. ඒක හොඳට අවදි වෙන්න බලන්න ඒකට. අවදීන බැලුවට පස්සේ තමයි තේරෙයි ඒ ශේෂ්ඨයේදී වේදකයෙක් නැහැ, නේවාසිකයෙක් නැහැ, විධායකයෙක් නැහැ. සියල්ලම සිදුවෙන දේ පමණයි තියෙන්නේ. නිසා ඒ ශේෂ්ඨේ පව් වෙන්න විදියක් නැහැ. කර්ම සංස්කරණයක් නැහැ. කර්ම රැස්ෙන්නේ නැහැ. නිසා පොඩි සාන්තියක් තියෙනවා. මේ වෙන දේ මිසක් සිදුවෙන දේ විතර හැබැයි මොනම හේතුවකින්වත් රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි නැහැ. වැඩ කිරුවාට රිමෝට් කන්ට්‍රෝල් තද කරාට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අසත්පුරුෂයාට බුදුන් බයක් ඇති වෙනවා මොනම දෙයක්වත් පාලනය කරගන්න බෑ කියලා. සත්පුරුෂයා හිතනවා ඉතින් බය වෙන දෙයක් නෑ වෙන දේ නෙමෙයි මම ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයිනේ. ඒකෙන් පේනවා අපි ඊගාව පරිශන සුදුස්සද කියලා. ඊගාව යන ශේෂ්ත්‍රයට සුදුස්සද කියලා. ඒ නිසා මේ ශේෂ්ත්‍රයේදී ඉන්න පුළුවන් අර කක්ෂගත වෙලා ඉන්නා වගේ ගුරුත්වාකර්ෂණය මිදිලත් නැහැ. හැබැයි තීරසියක් ගුරුත්වාකර්ෂණෙත් නැහැ. අජටව කහදට ගිහිල්ලත් නැහැ. සෑහෙන දුරකින් කැරකෙනවා. ඉතින් මේකට වීරියදි මේකට කියන්නේ පරිපග්ගහිත විරිය කියලා. අල්ලගත්ත දේ බිම දාන්න නැතුව හොන්දට මේක සීසන් කරන්න. මේක සෙකන්ඩ් නේචර් එක කරගන්න. මේක තමයිගේ හැබෑනි වහන කරගන්න. මේ කට්ටියක් කරලා විවස්ථා හදනවා. පර්ෆෙක්ෂන් බන්න. තාපැත්තෙන් තනි කරම පිසු කෙලිනවා කට්ටිය. තමයි මේ දෙකේ එකටවත් තමන් යන්නේ. තමන් දන්නවා මේ මේකේ ඉන්නකොට එහෙම තමයි. මේ කොමඩකත් හතරස් කුඩුවක දාන්න බෑ. ඒ වගේම මේකේ සම්පූර්ණ පිසු කෙලින්නත් බෑ. අන්නේ දෙක මැදගෙන දැනගෙන ඉන්න වෙලාවට විතරක් මනුස්ස මනස මානසික මනුස්සකත් මම කියන්නේ මොකද්ද කියලා තේරෙන පටන් අර ගන්නවා. මේක ස්ට්‍රීම් ලයින් කරන්න, ප්‍රෙජුමන්ටේෂන් කරන්න, පර්ෆෙක්ෂන් එකට යන්න හැදුවොත් පුදුමාකාර අත්කිලමතාන යෝගයට වැටෙනවා. මේක ඔය මොකක්වත් නැතුව යන්න ඇරියොත් එන කාමසු කල්යන කාණු යෝගයට යන්න පුළුවන් යන්න ආගෙන කියලා එහෙම කරන්නත් බෑ මේ මොකද්ද යටි න්‍යායපත්‍යක් යනවා. අපේ දිනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කලින් හදපු DVD එකක් බලා ඉනවා. මම කරන දෙයක් නෙවෙයි නිසා මම වග වෙන්න ඕනේ. හැබැයි ඉතින් පොඩි ජොලියක් තියෙනවා බලා ඉන්න පුළුවන්. ඒක බඳින්න නැතුව ඉන්න ඕන. බඳපු කට්ටියට අමාරුයි. ඉතින් මේ ගැට ගහලානේ තියෙන්නේ. පාටන අදිනවා එතකොට. පාටන උතන නැහැ. ඉතින් පාටන එහාට මෙහාට අදිනවා. ඒ නිසා නොවැදි જાතින්ගේ සම්මේලනට එකතු වෙන්න අපිත් එක්ක. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ මා විසින් අසන ලද තිගැස්මකින් අවදි වීම හා ඉන්පසු ප්‍රබෝධමත්ව සිටීම යන ප්‍රශ්නය හා බැඳේ. එෙහිදී ඔබ වහන්සේ විසින් මා වෙත උපදෙස් දෙකක් දෙන ලදී ලබා දෙන ලදී. එනම් එක මා පිහිටා සිටින සීලය සීලය පිහිටක් කොට ජීවිතය හා කය පූජා කොට පරයන්කයට ඉඳ ගන්න. දෙක හුස්ම හා සංවේදනා තුනී වී නිදිමත ගතිය දැනීගෙන එන විට සතිය වඩා තීව්‍ර කර අවධානයෙන් එදෙස බලා සිටින්න. ඊළඟ ප්‍රශ්නේ කොටස් හතරක් තියෙනවා. පළවෙනි කොටස මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රාස්වාසයයි. උභාසකයේ උපදේශ පරිදි හුස්ම හා සංවේදනා සියුම් වී නිදිමත වාගේ එන විට ඊතා අවදින ඒ දෙස බලා සිටීමට උත්සාහ කළෙමි. නමුත් එවිට සියල්ල ඊතා නිශ්චල බැවින් ඊතා අසීරුය අලසය එන ගැඹුරු තිගැස්මක් වෙනුවට පරියන්කේ පෑ තුල කෙටි තිගැස් තිගැස්මයන් කිහිපයක් ඇතිවිය. තිගැස්මට පෙර තිබූ තත්වයේ දන්නවා නොදන්නවා වැනි අපහැදිලි හැඟීමක් ඇත. අනවශ්‍ය හා එතනට නොගැලපෙන අදාළ නොවන සිතුවිලි පවා එතන තිබුණ බැවි තිබුණා වැනි හැඟීමක්ද ඇත. බොහෝ කාලයක් මෙකී තිගැස්මට වටිනාකමක් නොදී භාවනා පුහුණු කළ නිසා ඉවසීමෙන් උපේක්ෂාවෙන් ක්‍රම ක්‍රමයෙන් මෙම අවස්ථාවේ පවා සතිය ප්‍රගුණ කළ යුතු බවට අදිෂ්ඨාන කර ගතිමි. මෙහිදී මා විසින් තවදුරටත් කළ යුතු හෝ නොකළ යුතු යමක් නැත්නම් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පළවෙනි කොටස. ඔය කියන්නේ සතිය ස්ට්‍රෙන්ත් එකමදී. සතිය ඩබල් ඩෝස් දාන්න ගියාට තිබුණට පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙනවා. නමුත් තාම ඒ ඕනේ ඩෝස් එක නෑ සතියේ. ඒක මේක ඉතින් අර තිබුණට වැඩිය හොඳයි. එතකොට තේරෙනවා මේකටත් වැඩිය සමීප, මේකටත් වැඩිය උත්සන්න, මේකටත් වැඩිය ආසන්නව මේක දිහා බලාන යන්න පටන් අරගත්තොත් අපේ ජීවිතයේ මේ මොලේ හැම අංශුවක්ම වැඩ කරන්න පටන් ගන්නවා. අර පළපුරුදු රට් එකේ දුවන මොලේ ස්නායු පද්ධතිය නෙවෙයි මුළු එකම ලෑස්ති වෙනවා. මේ ලෑස්ති වෙලා ඉන්නවා කියනට වැඩිය නිවනක් නැහැ ලෝකේ. ඕනම දෙයක තියෙන විස මැරෙනවා. ඒකට ලෑස්තිලා ගියා. ඒ ලෑස්තිලා ගියාට පස්සේ යකා යකා නෙවෙයි. කෙලස් කෙලස් නෙවෙයි. කරදර කරදර නෙවෙයි. බලාපොරොත්තු ඉන්න ගියාම අන්තිම එව්වත් විශ්පෙරනවා. ඒ නිසා ඒ පිටිගස්ම අඩු වෙනවා තාම තියෙනවා. ඉතින් ඒකට පේනවා තාම අර අවශ්‍ය ඩෝස් එක ගිහිල්ලා නැහැ. අවශ්‍ය කරන මාත්‍රාව ලැබිලා නැහැ. ඒක වැඩි වීමෙන් පවතින වෙලාවක් වගේ තමයි පේන්නේ. අවශ්‍ය මාත්‍රාවට පැමිණෙමින් ඉන්නා වගේ පේනවා. ඒකේ දෙවෙනි කොටස සාමාන්‍යයෙන් සතිය පුරුදු කරන විටදී මම නිින්ද පැමිණෙන තුරුද ආස්වාස ප්‍රාස්වාසයට සතිය යොමු කර සිටීමේ සිටීමේ පුරුද්දක් ඇත. මුල්දින කීපයේ හුස්ම තුනී වී තිබු නිසා ඒ තරමක් අපහසු විය. නමුත් ඊයේ ධර්මදේශනායෙන් පසුව නැවතත් හුස්ම ප්‍රකටව දැනෙන්නට විය. ඒ නිසා නිදා සිටින ඉරියව්වෙන්ම ආශ්වාස ප්‍රාශ්වාස දෙස බලා සිටින්නට වීමි. හුස්ම රැලි බොහෝ ප්‍රමාණයක් 40ක් 50ක් පමණ එක දිගට සතියෙන් බලා සිටින්නට හැකි විය. එසේම ආශ්වාසයේ සමග උදරයේ සිට ක්‍රමෙන් උගුර දක්වා මාංශපේශිද ප්‍රාශ්වාසයේදී උගුරේ සිට ක්‍රමෙන් උතරේ දක්වා මාංශපේශිද පේස්ද ක්‍රියාකාරී වන බවක් දැනුනි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි හුස්මේ මුල මැද හෝ අග දකින්නට උත්සාහ කළෙමි. එක් ආස්වාස ප්‍රාස්වාසයක් අවසන් වී අනෙක් ආස්වාස ප්‍රාස්වාසය දක්වා තත්පර කිහිපයක කුඩා හිස් ඉඩක් තිබිනි. එය මා විසින් કૃතිමව නිර්මාණය කළ හිඩසක් දැයි සැක කළෙමි. මා විසින් කලින් පුහුණු කළ භාවනා ක්‍රමයේ අනුව සාමාන්‍ය තුන්වන දිනයේ වන විට හුස්ම නාසිකාග්‍රයේ ගැටෙන ස්ථානයේ ප්‍රකට වන නමුත් තවමත් ස්පර්ශය අපැහැදිලිය. එහෙත් ඒ ගැන උපේක්ෂාවෙන් පසු වෙමි. හුස්ම ගැන අවධානයෙන්ම නින්දට වැටුණෙමි. මේ සම්බන්ධයෙන් මාත ලබා දීමට යම් උපදෙසක් වේ නම් ලබා දෙනමින් කවුරුවෙන් ඉල්ලා සිටිමි. ජෝම් බලා ඉන්නකොට ඒක පාට දෙක වෙනවා. අනික අන බලනකොට ඕම් පැය දෙකක් ගිහලා තියෙනවා විනාඩි 15ක්වත් ගිහිල්ලා නැහැ. ඒක පාට ගස්සලා බලනවා නිකන් කාලේ එක පාට නිකන් ටෙලස්කෝප් එක තද කිරුවා වගේ එනවා. ආයෙ ඇදෙන්න ගන්න. ආයෙ තද කරනවා. ඒ නිසා කාලය මේ ඉතලයේ දුන්නෙන් විදිච්ච ඉතලයක් වගේ කියලා කාලේ තියෙන නැත කරන්න බෑ. නමුත් මෙතෙන් ගියාට පස්සේ වෙනවා සමහරට කාලේ පටු වෙලා එන වෙලාවක් වෙනවා. සමහරට දික් වෙනවා. දික් වෙන හරි බෝරින්. හරිම කම්මැලි. එක 9 ඉඳලා 9 අමාරු වෙන්න පැයකමාරක් විතර යනවා. මෙතන 10 ඉඳලා 2 වෙන්න ඒක විනාඩි 15ක්වත් යන්නේ. ඉතින් එන්නේ ඒ කෝලම දිහා බලනකොට මේ අපි මේ දෙන්න හදන අර්ථකථනයත් මේ ටයිම් ඇඟේ තියෙන මේ බයොලොජිකල් ක්ලොක් කියලා එකක්. ඒක වැඩ කරන හැටි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක කලින්ම ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. අපි මේකට මොන ප්‍රෝග්‍රෑම් දැම්මත් අරක තමයි අපේ රියල් නේචර් එක හැබැයි தත්තේ. ඉතින් ඒක දකින්න කොච්චර අමාරුද කියලා බලන්න. දකින්න මේ සියලු වැඩ නතර කරලා සියලු චේතනා නැති කරලා ඒ සඳහාම එළඹ හිටියේ නැත්නම් ඒත් ඒක පැනලා යනවා ලුහුටලා යනවා. ඒකම බලන්න හිටියොත් දවසෙන් දවස ටික ටික ටික ටික අපි තීරුම් අර ගන්නවා මේක ඇතුලේ තියෙන කලින් හදලා තියෙන ප්‍රෝග්‍රෑම් එක පේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා හැදලා තියෙනවා. දැක්කට පස්සේ ඒකේ බල පිටරනවා. මෙහෙම එකක් තියෙනවා කියලා දකින්න විතරයි ඕන කරන්නේ. ඒක නිසා ඥානතෝ බික්ක වේ පස්සතෝ ආසවාණං khයං වදාමි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අයින්ස්ටයින් කියනවා ගාන හරියට කියලා ගාන තේරුම් ගත්තා නම් උත්තරේ ඒක ඇතුලේ තියෙනවා කියලා. ඒ නිසා උත්තරේ බලන්න වෙන්න එපා ගාන කියවන්න. කියවලා කියවලා කියවලා මෙන්න මේකයි මෙතන තියෙන කියලා ගාන තේරුම් ගන්නකොට ගාන ඇතුලේම උත්තරේ තියෙනවා. අන්නේ ඒ කාලයට අහුවෙන්නේ නැති මේ ක්‍රියාවලියට තමයි මේ ක්‍රමිකව යන හැටියක් තමයි මේ සාකච්ඡා කරන්නේ. මොකද ඔක සිද්ධ වෙන්නේ ක්‍රමිකව නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ මේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එකට මේ ඒ වගේ දෙයක් ක්‍රමිකව කියලා දෙන එක තමයි බුද්ධචාන්නාතික තියෙන ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රතිපදාවකට දාලා කියලා දෙනවා. අපිත් එහෙම ඉගෙන ගන්න ගානට වෙලාවක ඔක්කොම ඔය කියන ඔක්කොම එක විනාඩියක් අතර ඔක්කොම සිද්ධ වෙනවා. ඒ නිසා මේ වගේ සවිස්තරව ඉදිරියට යන්න. පොත් ලැබීමක් කරගමින් කරමින් ඉදිරියට යන එකයි තියෙන්නේ. ඊළඟ කොටස සක්මන් භාවනා පිළිබඳව උදෑසන කාමරයෙන් පිටතට පැමිණෙන විට ආයාසයෙන් තොරවම අවධානය දෙපා වෙතට යොමු වන බව දැනුනි. පරයන්කයකට පරයන්කයට ආදුනිකයෙකු නොවන මුත් සක්මනට සක්මනට ආදුනික නිසා දැන් සක්මන සක්මන් අරමුණට සතිය නැංවී ඇති බවට ප්‍රීතියක් ඇතිවිය. මීට පෙර වෙනත් රිට්‍රීට් වලට සහභාගී වන විට දින මෙපමණක් ගත වුණා. තව මෙපමණ දින ගණනක් පමණි ආදී වශයෙන් නිතර මෙනෙහි කළෙමි. නිවසේ සිටින ස්වාමයා සහ කුඩා දරුවන් තිදෙන නිතර සිහියට නැගුණි. නමුත් මෙවර එවන්නක් සිදු නො වූ තරම්ය. ගමක දුක්, අරණක දුක් දක්වාත්, අරණක දුක්, කායක දුක් දක්වාත් අවසන හුස්මක දුක් දක්වා ශේෂ වූ ආකාරය දැනෙන විට ඉතා සැහැල්ලු ප්‍රීතිමත් හැඟීමක් හිතට දැනේ. ලැබෙන හැම නිදහසිටකදීම අනාගතය සැලසුම් කිරීමේ පුරුද්දක් ඇති මට මෙම වසර මුලදීම දහස්කොත් එකක් කටයුතු අභිමුවේ කිසිවක් සැලසුම් නොකොට මෙසේ ගෙවන ගෙවන මොහොතක් පාසා සතිය පිහිටුවීමේ හැකියාව ප්‍රත්‍යක්ෂ කිරීම කිරීමම මහත් පුදුමයක්සේ හැඟේ. නමුත් ගමඨාන් වාතාවරණය විවිය යුතු නිසා භාවනාව අතරතුර මෙහෙම වුණා මෙහෙම වුණා වශයෙන් මම මටම වාර්තා කරගන්නා ස්වරූපයක් මතුවෙමින් පවතී. මේ පිළිබඳව ගෞරවයෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔය ඒකත් ඉස්සරහට ඔය වාර්තා කිරීමේ හරියටම ශිල්පේ දැනගත්තට පස්සේ ඒ බරත් නැති වෙනවා. වාර්තා කළ යුත්තේ මේකයි කියලා කාරණාව දන්නවනම් හුඟාක් ලියන්න ඕනේ කාරණාව දැනගන්න. ඒක කරන්න වෙන්නේ වරද්ද වරද්ද ලියලා ලියලා. ඒ නිසා ඔය ගතියත් එන්න එන්න එන්න කොමියුනිකේෂන් එක අන්තිමට ටෙලිපතික් වෙනවා. කියන්න හදන දේ වචන දෙකෙන් කියවෙනවා. කියන කෙනාට තේනවා, අහන කෙනාට තේරෙනවා. ඉස්සලා තමයි මුළු චිත්‍රෙම ඇඳලා රාමු කරලා අනම්මන සෙල්ලම් ඔක්කොම ඕනේ කරන්නේ, ආලවට්ටම් ඕනේ කරලා තියෙන්නේ වාර්තා කරන ක්‍රමය දන්නේ නැති නිසා. දැන් තියෙන්නේ භාවනා කරලා ඒ භාවනා ප්‍රතිපද ටික වාර්තා කිරීම නැත්නම් සාකච්ඡා අනුග්‍රහිතයේ දක්ෂකමක් වෙනවා. ඒක ආවට පස්සේ හුඟා කොයි වල්පෑලි වල්හැලි මුකුත් ඕනේ කරන්නේ කියන දේ short and sweet short to the point කියන්න පුළුවන්. ඒක මේ කල් ගන්නවා. නමුත් එයාට විතරමයි ශාසනයක් පවත්වන්න පුළුවන්කම තියෙන්නේ මේ ලෝකේ. අනික කට්ටිය නිකන් ඔය පත්‍රයක බහැලා කට්ටිය බීනද්දී අනික කට්ටිය කොට දම්බි ගහනවා. ඒ වෙනට ඒගොඩ වෙන්න බෑ. භවනා කරන්නත් පුළුවන් වෙන්න ඕනේ ඉතාමත්ම ගැඹුරු දේ. බොහොම සරලව බොහොම වචන දෙකෙන් කියා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා මේ මහායාන බුද්ධ ධර්මයේ කියනවා අපිට තේරවාදයට විහිළුවක් කරන්න බුදුරජාණන් වහන්සේ ධර්මය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දුන්නේ එච්චරයි ඇල්ලුවේ වෙන කාටවත් අහුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉර පායන වෙලාවක මේ ගහක් මුල වාඩි වෙලා හිටියා. තද සමාධියක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් ඇවිල්ලා ඊතරම තියෙන ගහක වාඩිුණාට පස්සේ බුදුරජාණන්සේ සමාපත්තිය නැගිටලා ළඟ තියෙන මලක් පේන දිහා බලලා ඒ මල වගේ මූණ පිපෙන්න හදලා ඒ පිපිච්ච මූණේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා බැලුවා. බannකොට ධර්මයේ සම්ප්‍රේෂණය වුණා. ඔය ඔය 84000ක් ධර්මස්කන්ධ කියනවා ඔක්කොම ඒක පෙන්වන්න තියෙන නිදර්ශන ටිකක් රූපක ටිකක් විතරයි. ධර්මයේ සම්ප්‍රේෂණය වෙන්නේ ඒ වගේ. ඊට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි ඔක ඉදිරියට ගෙනිච්ච මහායාන මහායාන බුද්ධ ධර්මයේ බුදුමාකාර දනක් දීලා තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. අනිත් ඔක්කොම දෙවෙනි පන්තියට දාලා තියෙනවා. ඉතින් ඒ හේතුව කියන්නේ හේතුව මේ ගොඩාක් වැල්වටාරම් කියන්න හදනවා කියලා කියන්නේ කාරණා පිළිබඳ හිත ඔද්දල්. කියන දේ හරියට ඍජුව කියන පුරුදු වෙනවා කියන එක අපි ලොකුම ලාභය අපි ලබන. අන්තිමට ඒක මුනි කියන තැනින් අතර වෙන්නේ. මියුට්. කතා කරන්නේ නමුත් සම්ප්‍රේෂණය වෙනවා. ඒකට කියනවා සයිලන්ස් සර්මන් කියලා. ඒකට කියනවා නිහඬ බණ කියලා. එනිසා අපි කියන බණේ නෙවෙයි ධර්මයේ තියෙන්නේ අපි හැසිරෙන ස්වරූපයෙන් සම්ප්‍රේෂණය වෙන ভাইබ්‍රේෂන් එකේ විතරයි. ඒක නිසා good vibration එක හරහා තමයි ධර්මයේ යන්නේ ඉතින් අපි එතකන් ඔය සාමාන්‍යයෙන් තියෙන මේ සවුන්ඩ් සිස්ටම් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ඒක ඔක්කොම හරි වක්‍ර ක්‍රම. ඉස්සරහට යනකොට ඕකත් දක්ෂ වෙන්න පටන් ගන්නවා. සමිනාස අවසානයේ මේ සීලය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලනවා පොඩි මයිකොස් ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ ශීලයේ පිළිබඳ සැක නැත. නමුත් විකාල භෝජනයේ යන්න තරමක් ගැටලුකාරීය. එහෙයින් විකාල භෝජනයේ යන්න අපට අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කිරි චීස් ඩාර්ක් චොකලට් ඉඟුරු දෝසි හකුරු වැනි දේ දවල් 12ට පසුව ආහාරයට ගැනීමෙන් විකාල භෝජන යන සිල්පදිය කඩවන්නේ දැයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේකට අපි ඇත්තටම රේඩුකාන සංස්කෘතික කොලයක් අපි ඒ දවස්වල රිට්‍රීට් එකට දුන්නා මම දන්නේ මේ සැරේ ඒක එලි දක්වලා තියෙනවද කියලා. මේ උපසම්පදා ශීලයේ 67 වෙනි පිටේද කොහොද අපි ඒකේ තියෙන විස්තරය දාලා තියෙනවා. ඉතින් ඒ ශික්ෂාපද කවදාකවත් එහෙම exhausting list එකක් දීලා ඉවර කරන්න බෑ. කිරි ගැලපෙන්නේ මගේ මගේ තියෙන කෑදරකමට දන්න 1000 කිලකට හොඳයි කියලා කියනවා. ඉංග්‍රීසි සෝසි හොඳයි කියලා. වැල්මි හොඳයි කියලා. ඉතින් ඒ වගේ එක එකන ගුරුවරු එක එක නාය ක්‍රම හදනවා පොඩි පොඩි තින්නන්න නැත පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් ආනවා. කිරි මේ දී කිරි වගේ දේවල් ඒක ਸਰවචනාංශයෙන් ප්‍රතික්ෂිප්තයි. ඉතින් ඒක නිසා ඒක ඉවර කරන්න බෑ බුලන් තරම් පරිස්සම් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේ වැඩමුළුවේ ඉනකොට වැඩමුළු සංවිධානය විසින් පුළුවන් තරම් ඒවට ගැළපෙන විදිහට ක්‍රම හදලා දීලා තියෙනවා. ඉතින් ඒ තමන්ට මේ මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් නොවන යනකම් අරසා විශ්සර කරන යන එක තමයි කරන්නේ. ඒ ශ්‍රී රුකාණී ස්වාමීන් පොත මේ කොලී මින්තරේ දුන්නත් කට්ටියට. මාරු හොඳයි. අනේ උඹ පියා. මේව තවක් කෙනෙක් එහෙට ගෙනියන්න තියෙනවා හොඳයි ලංකාවට. ගරුතර ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනා කිරීමේදී යටිපතුල පොළවේ ගැටෙන තැන ගැන සතිය පවත්වමි. යටිපතුලට දැනෙන දැනෙන සීතල තද ගතිය සිනිඳු ගති හා පාදේ ගමන් කරන ආකාරය නිරීක්ෂණය කරමි. මෙසේ නිරීක්ෂණය කරන වාර අතරතුර මටත් නොදැනීම සිත සිතුවිලි වලට යන අතර ටික වෙලාවකට පසු ඒ දැනගත් සැනින් සිත පාදවලට යොමු කරමි. මෙසේ වරක් පාදවලටත් වරක් සිතුවිලි වලටත් මාරුවේ මාරු වෙමින් සක්මන් කරමි. සෑම දිනකම සක්මන අවසානයේ නතර වී පොළව දෙස බලන විට මට පෙනෙන්නේ පොළව ඉදිරියට ඇදීගෙන යන බවකි. මගේ සක්මන් භාවනාව වැඩි දියුණු කරගෙන යාමට ඔබ වහන්සේගේ කරුණාන උපදෙස් බලාපොරොත්තු වෙමි. වැඩසටහනේ පළමු දින ඔබ වහන්සේට මාගේ පරයන්ක භාවනාව ගැන යොමු කළ ගැටලුවේදී ඔබ වහන්සේ යොමු කළ ප්‍රශ්නේ වන්නේ මම සිත කයට ආබව දැනගන්නේ කුමකින්ද යන්නේය. මම ඒ දැනගන්නේ පසුපස පුටුවේ ස්පර්ශය ඇති බව කකුල පොළවේ ගැටී ඇති බව සහ අනිත් ඇතිවන වේදනාවන්ද අවට නැති වෙන ශබ්ද වලින්ය. මෙසේ සිත කයට ඒමට පෙර බොහෝ විට සිතුවිලි වල සිටි සමහර දාට සිත කයට ඒමට පෙර මොලේ කිසියම් දෙයක් සිදුවන බව වැටහුණත් කයට සිතට ආවිත කුමක්දයි හරියට නොතේරේ වරහන් මතක නැත නමුත් මා එය අත්දකින මොහොතේ ඒ දෙස සතියෙන් බලා සිටි බව මතකය එය එසේ වැටහෙන්නේ සිත මොළය පමණක් මගේ ශරීරයේ ඇති බව කී වචනය කීමට අපහසුය එම තැනට මම කැමතිය නැවත නැවතත් යාමට උත්සාහ කරමි නමුත් ඒ සිදුවන්නේ ඊටා කලාතුරකිනි මා කලින් වාර්තාවේ සඳහන් කළ පරිදි අවුරුද්දක් පමණ භාවනාව තුළ මම එය අධ්‍යක් ඇත්තේ හතර පහ පාරක් පමණි අනිත් බොහෝ අවස්ථාවල සිත සිතුවිලි වල පමණි මගේ භාවනාව දිනු කර ගැනීමට උපදෙස් පතමි ඔබ ආසියට දීර්ඝායු වේවා ඔය ඒක ඔය පස්සේ ලියපු සම්පූර්ණ වාර්තාව පළවෙනි දවසේ උත්තරේ වෙනුවට දැන් සක්මන් කරනකොට හිතවිල්ලේ ඉඳලා සක්මන්ට ආපව දන්නේ කොහොමද කියන එක විස්තර කරා නම් හරියටත් අඩිය අදාළයි. මේ ලියලා තියෙන සක්මන්කට හිතවිලි යනවා හිතවිලි නේ හිතවිලි බව දැනගන්න. මම හිත ආපහු එනවා සක්මන්ට කියලා. කොහොමද දන්නේ සක්මන්ට ආවයි කියලා. ඒකලෙන් ලියනවා 10000 ප්‍රශ්න හිතගෙන ඉඳගෙන ඉන්නකොට ආපහු හැටි ලියලා තියෙනවා. අන්න ඒ වගේ මේකත් බලන්න. දැන් බලනකොට පේනවා මේ ඔක්කොම මේ මොනේ මනසේ තියෙන ක්‍රියාකාරකම් වගේ. උපත්තියම අපිට ලැබිලා තිනවා මේ කවදාකවත් අපි බලන්නේ නැහැ. මොකද හේතුව අපි අතීත අනාගතේ ඉන්නේ. යොදලා බැලුවොත් ඒ ඔක්කොගම අතින් අපි ඔක්කොම සමානයි. පිට ගියාම පිට ගිය බව දැනගැනීමේ හැකියාවක් හිතට තියෙනවා. ඒක තිරසනුන්ගේ නෑ. ඒක මානව මනසේ තියෙන සුවිශේෂී අවස්ථාවක්. ඒ දැනගත්තට පස්සේ දැනගන්නොත් එක්කම අරමුණක් සහිත කෙනාට අරමුණට හිතේනවා. නැත්නම් නික්ලේශී තන්ට හිතේනවා. නිර්මල තන්ට හිතේනවා. ക്ഷේම භූමියට හිතේනවා. අරමුණක් නැති කෙනෙක් ගැන හිතන්න. දැනගත්තට පස්සේ ආයෙත් නන්නත්තර වෙන එක නෙවෙයි. භාවනා නොකරන මූල කර්මත්තක් නැති කෙනා අනාතයි අසරණයි. මූල කර්මත්තක් තියෙන එක දන්න මම දුර්වලයි මට ගන්න බෑ. හැබැයි දැනගත්තොත් ගත යුතු තැන දන්නවා. ඒක තමයි සනාත කියන්නේ. තමයි සසරණ කියන්නේ. ඉතින් මේක පුරුදු කරනවා නම් දිගින් දිගටම තේරෙනවා. පිට ගියහම පිට ගිය බව දැනගන්නත් පුළුවන්. අරමුණේ ඉනකොට අරමුණේ ඉන්න බව දැනගන්නත් පුළුවන්. ඉතින් එතකොට හොඳට හොයලා බැලුවොත් අරමුණේ ඉනකොට අරමුණේ ඉන්නවා දැනගන්න සතියත් පිට ගියාම පිට ගිය බව දැනගන්න සතියත් මේ දෙකෙන් කොයි එකද හොඳ කියලා අහන්න බලන්න අන්න තේරෙයි මොකද්ද මනුස්සකම කියලා. දීපේකන කැමති දත උසන්. ඒතකොට පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගන්න සතියත් ධක්මනේ ඉනකොට ධක්මනේ ඉන බව දැනගන්න සතියත් කියන සති දෙකේ වඩා හොඳ විචක්ෂණ කාර්යශීලී එහෙම නැත්නම් කුසලතාවේ තියෙන මොන සතියේද? ඒක දැනගන්නකොට තමයි අර ප්‍රොප්‍රියෝ ප්‍රතිසෙප්ෂන් එන්න පටන් අරගන්නේ. ඒක පාරට හිත තමන් ඉන්න ඉරියව්වට එනවා. ඒක MRI ස්කෑන් එකේ ඩිටෙක්ට් කරන්න පුළුවන්. අරමුණ යෝ ඒ භාවනා කරපේ කෙනෙක් MRI ස්කෑන් එකට දාලා හරි කියනවා ඉස්සරහ ස්ක්‍රීන් එකේ රූප පේනවා. ඔයා දිගටම රූප බල බල ඉන්නේ කියලා. එහෙම ඉන්න ගමන් පාලන මැදිරියේ කට්ටියකට රූප විතරක් නෙවෙයි එක්කිනුට පාට සද්දයක් අසන. ඇසුවාට පස්සේ චක්කු විඥානය ඉඳලා සෝත විඥානයට පණිනවනේ ඒ ඔපරේෂන් සිස්ටම් එක පයින්නවනේ. පැනගත් පැන්නලා එතකොට මාක් වෙනවා කම්පියුටර් එකේ අර ගොල්ලන්ගෙන අර ගොල්ල දිගටම රූප බලමිනා මෙයා සද්දෙට යනවා. නැවත සද්දේ ඉන්න බව දැනගෙන ආය රූපෙට එන්න යන වෙලාවට තමයි රිසලියන්ස් කියලා කියන්නේ. කොච්චර ඉක්මනට Taman පිටපොට ගිය බව දැනගෙන එන්න පුළුවන්ද කියන එක රෙසිලියන්ස් තමයි මනුස්සයාගේ මේරිච්චකම කියලා කියන්නේ. මොන කරදරේ ආවත් නැවත රිකව කරන්න යන වෙලාව. ඉතින් ඒක බලනකොට ස්ටේජස් දෙකක් අල්ලගෙන තිනවා. රිචඩ් ඩේවිඩ්සන්ගේ පොතේ ඒ මොළයේ ක්‍රියාකාරකම් ඒ කියන්නේ අපි භාවනා කරන එක නෙවෙයි. ඒ භාවනා කරන අයට තමයි මේක පරීක්ෂණයට අරන් තියෙන්නේ. වැරදුනාට පස්සේ වැරදි බව දැනගැනීම එකක්. ඒත් එක්කම නිවැරදි වීම තව එකක්. රූප බලන එක නා කසද්දට යන නැත්නම් සක්මන් කරන එක නා හිතවිල්ලට යන. ඒක බ්‍රේන් එකේ කියවන්න පුළුවන්. ඊට පස්සේ ඒක දැනගෙන ආපහු පයට එන හැටි. මේක බුදුරජාණන් සිහි පෙර හතරකින් පෙන්නනවා. බුදුරජාණන් කියනවා සාරති විවරති උත්තානි කරෝති දේශේති කියලා. වැරද්දක් වුණාට පස්සේ වැරද්ද නිවැරදි කිරීමේ පියවර හතරක් පෙන්ලා දෙනවා කිසිම MRI ස්කෑන් එකක් නැතුව. අවුරුදු 2600කට ඉස්සර තාම විද්‍යාව දෙකයි අල්ලගෙන තියෙන්නේ. නිසා අපි දැනගන්න ඕනේ අපිට හම්බෙලා තියෙන මේ පරිශන හරියට ඩුංගාක් සියුම් එකක් මොනම බාහිර උපකරණයක්වත් ඕනේ නැහැ. දැන් පේනවා ඒක මට අයිති ක්‍රියාවලියක් නෙවෙයි. පිට ගියාම නැවත අරමුණට ගෙනත් දාන ක්‍රියාවලිය මට කරන්නත් බෑ මට අයිතිත් නැහැ මට දකින්න පුළුවන්. ඊට කලින් පිට ගියාම ගෙනත් යන්න ඕනේ අරමුණ නොමිනේට් කරලා තියෙනවා. සක්මනේදී නම් වම දකුණේ. පරියන්කේ නම් හුස්මේ. නිදාගෙන ඉන්නකොට නම් නිදාගෙන ඉරියව කියලා ඒක නොමිනේට් කරලා තියෙන එක තමයි අපි මේ වගේ වැඩවලදී පුහුණු කරන්නේ. එතකොට පිට ගිය හිතට තට්ටුවක් තච්චිද ගමන් එයා ටක් ගාලා ඉන්නේ අර දැනට ඒක ශික්ෂිත මනසක්. ඉක්මිච්ච මනසක්. එහෙම නැත්නම් භාවිත මනසක්. කොච්චර වෙලා යනවද එන්න කියන එක තමයි රෙසිලියන්ස් කියලා කියන්නේ. ඒක නැති කට්ටිය තමයි වෙච්ච දේවල් ගැන ලතවුරුදිදී ශෝක කර කර අඬ අඬ ඉන්නේ. අනික් කට්ටියගේ හිත පිට යනවා ශෝක කරනවා නතු වහාම රිකව කරනවා. ඉතින් ඒ ක්‍රියාවලිය මේ බුදුරජාණන්සේ දන්න ඔක්කොටම තියෙනවායි කියලා. පරිශන කරපු එකන විතරයි ඒක දැන දැන දැක දැක කරා. ඒ නිසා පිට ගියාට පිට ගියන්නම අරින්න හිතට කියන පළ අත්‍යතු ගහපිය, රොම්පි ගහපිය, වල්ටුවර් ඵලයන් යන්න ඇරලා බලන්න ඕනේ. කොතනදීද මට අහුවෙන්නේ? අහුනාට පස්සේ මොකද වෙන්නේ කියලා. ඒ ලස්සන වචනයක් පුදුමසේ පාවිච්චි කරනවා මේ බූමරැංගේ සෙල්ලම වගේ. දමල ගැහුවට යා කරකලා ආපහු එන තැනට එනවයි කියලා. ඒකට අටුවාවත් පෙන්නනවා කුඩා නගුලෙන් කරන සෙල්ලම කියලා. ඉතින් බූමරැංගේ කියන එක නෙවෙයි කියලා තියෙන. කුඩා නගුලෙන් පොඩි ළමයා සෙල්ලම් කරනවා. ඒක කියනවා අම්මගේ ඇකෙන් පැනලා යන දරුවා මොන හරි උගම ආයෙ දුගෙන ඉල්ල ඔඩොක්කොට පයින්නවනේ. අන්න වගේ අපේ හිත කොච්චර පිටපැන්නත් එයා නැවත එන gedarak තියෙනවා නම් අම්මගේ ඔඩොක්ක තියෙනවා නම් එයා එතෙන් එනවා. අන්න ඒක දැනගෙන ඒක හරියට ක්‍රියාත්මක කරන එක නයි යෝගාවචරය. එන තැන පෙන්ලා දීලත් නැහැ නන්නත්තර වෙනවා නම් ඉතින් පුත්තජනයයි කියන. එනිසා හිත පිටිගිය වෙලාවේදී පිටිගිය බව දැනගන්නවා නම් ඒක ඉතින් කාටවත් කරලා දෙන්න බැරි හරි වටින දෙයක්. ඒ වෙලාවේදී කිමිකල් ඉෆෙක්ට් එකක් සිද්ධ වෙනවා බ්‍රේන් එකේ මේ නියුරල් සිස්ටම් එකේ වෙනසක් වෙනවා. ඒක දැන් අල්ලන්න පුළුවන්. අල්ලමින් පරිශන කර කර පෙන්නනවා. කොච්චරද කියනවනම් ඔය රිචඩ් දාලා මේක ඇතුළට MRI එකට කල්ැතුව කියලා තියෙනවා යාට මේ සිග්නල් එකෙන් පස්සේ මෛත්‍රී භාවනා කරන්න, ඊට පස්සේ කරුණා භාවනා කරන්න, ඊට පස්සේ මේ හිත දිහා බලන්න ඊට පස්සේ විපස්සනා කරන්න කියලා භාවනා හයක් දෙනවා විනාඩි 6කදී. විනාඩි 6 graph හයක් වෙනම පෙන්වනවා. කරුණා කරන මේ graph එක මුදිතා මේකෙදි මෙත්තා මේකෙදි හිත බලනකොට මේමයි ආනපාන මේ මේ මෛත්‍රී කරනකොට මෙහෙමයි කියලා එක එක මිනි මේ ක්‍රෑම්ප් වෙච්ච මිනි රිට්‍රීට් එකක් කරනවා මේක ඇතුළේ කියලා විනාඩි 6ක් ඇතුළේ. ඒ graph 6 වෙනස්. ඒක ගෙනල්ලා පෙන්වනවා මේ දලයිලාමතුමාට මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඒකට ජෝක් එකක් තියෙනවා ඒ මොකද්ද මේ ඇමරිකාවට ආවට පස්සේ කවුරු හරි යම් විලාවකට මෛත්‍රී භානාව පුරුදු කරලා ඇමරිකාවේ විනාඩි 6ක් හිටියා නම් ටැක්ස් වෙච්චර ගණක් ගන්නවා කියලා අපේ <laughs> අපේ බඩුනේ දැන් ඒ කරලා මේ ඇමරිකන් ගාන්නවක ලැහැත් ගන්නනේ ඇමරිකන් කාර්යයක ඇමරිකන් හදපු මැෂින් එකක් අතට තියලා ඇමරිකන් සයන්ටිස්ට් කෙනෙක් ලව්වා ප්‍රථම ධානයේ වර්ග කරනවා ඊට පස්සේ කියනවා මෙහෙදී ඇවිල්ලා ප්‍රථම ධානය ගත්තොත් මෙච්චරක් ටැක්ස් දැන් මෙහෙදි කෙරුවට අල්ලන්න බෑනේ. ඒ නිසා ටැක්ස් කරගන්න විදියක් නැහැ. ඇමරිකන් බිස්නස් පොලිසම් කියන්නේ ඔන්න ඕකට. අවසරයි ස්වාමීන් වහන්ස ඊයේ ඇසූ ප්‍රශ්නයේ තවත් નિરાකරණය කරගත යුතු තැන් කිහිපයක් ඇති නිසාත් වඩාත් નિරවුල්ව කරන දේ පැහැදිලිව කරගත යුතු නිසාත් අදත් මෙම ප්‍රශ්නේ නැවත ਵਿਚාරමි ආනාපාන සතිය වඩන විට සතිය ආනාපාණයෙන් වෙන්ව ආනාපානය නිසා ඇතිවන සිතට පිහිටන බවත් එය ගලා යාමක් ලෙස පෙනෙන බවත් ඇතැම් විට සිතේ චලනය වන ස්වභාවයන් පෙනෙන බවත් ඊයේ සඳහන් කරන්නට යෙදුනා. එම ප්‍රවාහය පිළිබඳ සතිය ලක්ෂ කෝටි ප්‍රමාණයකින් වැඩි යුතු බවත් එය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බැලිය යුතු බවත් ඔබ වහන්සේ විසින් ඊයේ පිළිතුරු ලෙස වදාලා. ස්වාමින් වහන්සේ මෙම ධර්මතාවය කෙරෙහි ධර්මතාවයේ කෙරෙහි සතිය පවත්වාගෙන සිටින විට ඔබ වහන්සේ වදාළ පරිදිම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස වැඩි යුතු බවත් කැඩිය යුත්තේ මෙය බවත් බිඳිය යුත්තේ මෙය බවත් බින්දිය යුත්තේ මේ බවත් සිත මුදාගත යුත්තේ මේන් බවත් සිටේ. තවදුරටත් පවසානේ නම් මෙම ධර්මතාවයේ කෙරේ සතිය විදුලි වේගයෙන් පැවැත්විය යුතු බවත්, ඒ සමාන වේගයෙන් අත්හැරිය යුතු බවත් සිටේ. මගේ ප්‍රශ්නය මෙයයි. මට සිතන හැටි නිවැරදිද? ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බැලිය යුත්තේ කෙසේද? අනිත් අතට මේ ලෙස සිතන විමසන විට සිතේ ඇති එකඟ බව නැති වී හිත විතර්ක කරන්නට පටන් ගනී. සමාධිය අඩුවේ වරහන් ඇතුලේ සිටේ චලනය පෙනෙන විට ඒ සඳහා කුමක් කරන්නද? තවදුරටත් භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා ඔබ වහන්සේ මට අනුකම්පාවෙන් විස්තර කර දෙනසේක්වා. ඔබ වහන්සේගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. ඔය ටික අර කියනකොටම තේරෙනවා අනිච්ච දුක්ඛ අනත්තං කියලා බලන්න කියලා මම කියන්නෙත් නෑ කියන එක තේරුමකුත් නෑ. නමුත් මේ zoom කරනකොට වගේ ඈතින් ඉඳලා බඩුව වස්තුව දිහා බලනකොට ලංකන ලංකන යනකොට ඒ වස්තුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක මේ ඒ කියනවා මේ අර multiply by 10 කියලා වීඩියෝ එකක් හදලා තියෙනවා. මේ ඇඟේ ඇතුළට ගිහිල්ලා සෛලයක් සැලයක් පාස ගිහිල්ලා අන්තිමට බලනකොටත් මේක ඇතුලේ ඉලෙක්ට්‍රෝනයක් වටේ මේ නියුට්‍රෝන මේ න්‍යෂ්ටි වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කරගෙනවා තේනවා. ඊට පස්සේ මෙහෙම අරගෙන ගිහිල්ලා මේ මනසෝ මීටර ගානකට කියලා බලන ටික මනසගේ හැමක් ඊට පස්සේ ලෝකෙ පුංචි කරලා සූර්ය ග්‍රහ මණ්ඩලෙ පුංචි කරලා මුළු ගැලැක්සි එකේ පෙන්නුවටත් අර රූපෙම තමයි ඒකෙත් තියෙන්නේ. ඒ නිසා ළඟින් කරලා බලනකොටයි ඈත් කරලා බලනකොටයි එකම දේ zoom in zoom out තමයි වෙන්නේ. ඒ නිසා ආනාපානේ සටහන් පේනවා, ආකාර පේනවා, ස්වභාව ලක්ෂණ පේනවා, සන්තතිය පේනවා. ඊටසේ දුක්ඛ අනත්තම් පේනවා. ඒ අර බලන ප්‍රමේය සමීපස්ත භාවය අනුව තමයි. ඉතින් මේ සන්තතියට ගියාට පස්සේ තමයි අපි පරමාර්ථ ලෝකෙට දොර ඇරෙන්නේ. ඉක්මෙ පිට තියෙන්නේ මේ රූප ලෝකේ, සටහන් ආකාර, ස්වභාව ලක්ෂණ ලෝකේ. ඒ තමයි සම්මත ලෝකේ. ඉතින් මේ දෙක අතර බොහොම ඉක්මනටම ඔරලෝසු බට්ට වගේ පැද්දෙනවා. ඉතින් ඒ නිසා මේ තියෙන ක්‍රමයටම රේඛීය ක්‍රමයට දාන්න බෑ. නමුත් පොයින්ට් එක අල්ලලා තියෙනවා. නමුත් ඒ කියන්නේ මෙතෙන්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලිය යුතුයි කියලා ඉබේ සිද්ධ වෙන දෙයේදී මම එයා දාන්න හදනවා ඒකට. දාපු ගමන් වැඩේ ආයෙ කක්ක වෙනවා. ඔක පේන්න හරිනේ. එතකොට හිතට පේන්න ඕන දේ පේනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දිගු කලක් සතිය පිහිටුවීමට පුහුණු කළෙමි. සක්මන් භාවනාව කරන විට નિરાයාසයෙන් ඇවිදින්නෙක් බවට පත්වේ. ආනාපාන සති භාවනාවට ඉඳගෙන සුළු වේලාවකින් සිරුරෙහි දැනෙන කම්පන චංචල සහ අනෙක් සිතුවිලි ආදිය සංසිදී සියලු දේ නොදැනෙන කිසිදු මතකයක් නැති මම යන හැඟීම දුරු වී ඉරියව්ව කිසිදු පාලනකින් තොරව කඩාගෙන හැලේ. මෙලෙස පෑ භාගයක් විනාඩි 45ක් පමණ සිරුර නැමී තිබී පසුව පෙර සිටි ඉරියව්වට අවදි වේ. ඒ ඊතා සුව පහසු නිින්දකින් අවදි වූ සේය. නිවසේදීද බොහෝ විට මේ අයුරින්ම භාවනාව සිදුවේ. ප්‍රශ්න හතරක් අහනවා. මෙම සංඥා දුර වී ගිය අවස්ථාව සහ ලීන වූ සිතෙහි වෙනස පහදා දෙන්න. මෙම අවස්ථා වීර්ය අඩුවීම නිසා සිදුවේ හැකිදයි පහදා දෙන්න. අප්‍රමාදීව නිතර සතිය පිටවන අයෙකුට අමරණීය විය හැකි බව වහන්සේ ඊයේ පවසන ලදී. මෙය තවදුරටත් පහදා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. සතිය සහ විඥානය අතර සම්බන්ධය පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ මේ වීරිය නැතිකමකුත් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ දෙයට ලෑස්තිලා ගියොත් මේ දැන් ඇඟ පාලනකින් තොර වෙනවා. අරමුණ නැති වෙනවා, සියුම් වෙනවා. එතකොට වැක්කරෙන්න ඉඩ තියෙනවා කියලා දැනගෙන ගියොත් ඒක කලබල වෙන්නේ කලකොල වෙන්නේ නැතුව බලන්න හිටියොත් ඔච්චරම කඩන වැටෙන්නේ නැහැ. ඊට කලින්ම හිත නැගිටිනවා. එතකොට වෙන්නේ සමාධිය සහ වීර්යය අතර සමතුලිත භාවය. තදුපක විරිය වාහනතා කියලා කියන එකට ගැළපෙන වීරිය දාන එක ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා. එයින් ඇති වෙන සමාධිය සහ වීරිය සමබර වීමක් තියෙන. ඒ නිසා මේ එකලසක් මේ කතා කරන්නේ. ඒ නිසා දේවල් අඩුවක් නෙවෙයි තියෙන්නේ. ඒකට ලෑස්ති වෙලා යෑම තමයි තියෙන්නේ. එතකොට අප්‍රමාදයේ ඉන්නකොට අප්‍රමාදව අමත පදම් ප්‍රමාදව මච්චනෝ පදම් කියලා සරුවචනanse පැහැදිලිවම දේශනා කරලා තියෙනවා අප්‍රමාද කියන්නේ 100. 100න් ඉන්න කෙනා අමරණීයයි. 100 නැත්තම් මලබිනියක් හා සමානයි කියලා. ඉතින් ඒ නිසා ඒක මම කියවන්නේ අපේ ලොක්කා කියප එකක්. ඒක පොතේ ඕන කෙනෙක් දානවා. අවසානයේ මොකද කියන්නේ? අවස හතරවෙනි එක. ඔය තුඟක් වෙලාට විඥානය කියලා ගන්නේ හිත අනිකුත් චෛතසික ඔක්කොම හිතේ හට ගන්න දේවල්. ඒතකොට සතියත් විඥානේ හට ගන්න රැල්ලක්. සිත කියන්නේ මොහොතනම් හිතවිලි කියන්නේ රැලි වාගේ. ඉතින් මොහොතේම හටගෙන මොහොතේම දිය වෙලා යන දෙයක් රැල්ල කියලා කියන්නේ. නමුත් අපිට මොහොත පේන්නේ හුඟක් කරලා රැල්ල විතරයි පේන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. කයට සිතගෙන එදෙස බලා සිටින විට ක්‍රමයෙන් ඒකාග්‍රතාවය කෙරෙහි හිත යොමු විය. ඒ දෙස සතිමත්ව බලා සිටින විට ධර්ම කරුණු ගලා අතර එම කරුණු එකින් එක ගැන අවධානයෙන් බලා සිටියේය. එසේම එක් අවස්ථාවක සතිය දෙසද අවධානය යොමු කළ විට ඒ පෙරට වඩා තියුණු ආකාරයකින් ඇති බව වැටුණේය. මේ සියල්ල පෙරුණේ කෙනෙක් පිටත සිට තව කෙනෙකු කරන ක්‍රියාවල් දිහා බලා ඉන්න ආකාරයක් ලෙසටය. ටික වේලාවක් ස්ථන දෙස බලා සිටන විට යම් පෙළගැස්මක් ඇති වන ආකාරයක හැඟීමක් දරුණු චනයක් පමණ. එම මොහොතේම හෘදය ස්පන්දනය වැඩි වන ආකාරය දැනුන අතර ප්‍රබෝධමත් ගතියක්ද දැනුනි. ඉන්පස් මෙම ප්‍රබෝධෙහි වැඩිවීමක් ඇති වී ගොස් ශරීරයේ කම්පනයක් වරහන් දෙක අත් දෙක වෙවුල්ලන්නට විය. මේ තත්පර කීපයක් තිබී ඒද නැති ගොස් ඇති වූ අති අසීමිත ප්‍රීතිය නිසා හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි බව හැඟුණ බැවින් පරයන්ක භාවනාවෙන් නැගිට සක්මන් කිරීම සඳහා ගියෙමි. මෙලෙස විනාඩි 10ක් පමණ සක්මන් කරන විට ප්‍රබෝධය හා සතුට තවමත් ඇති ආකාරය දන්නා අතර නැවත පරයන්ක භාවනාවට යෑමට අවශ්‍යයි හැඟුණ බැවින් පරයන්ක භාවනාව කිරීමට පටන්ගෙන නැවතත් සත්‍යමත්ව බලා සිටින විට ඉහත හැඟුම්බර ස්වභාවය වැඩි වී ඇඬීමට පටන් ගත්ෙමි. ටික වේලාවකට පසු නැවත ඒකාග්‍රතාවය දෙස බලා සිටින විට එහි ඇති නිශ්චල සංසුන් බව අද්දුටු වේය. අරහඟතුලේ හරියට හෙල්ලෙන්නේ නැති වතුර පාජනයක් වගේ. මෙසේ විනාඩි 20ක් පමණ සිට පරයන්ක භාවනාවෙන් නැගිට සිටියේ වෙනදාට වඩා ඇති සතුටක් සමගය. උදේ සිට මෙතෙක් කාලයක් තුල වරහන් ඇතුලේ අමතර වැඩවල සතියේ වර්ධනයක් ඇති බව වැටහෙන්නේ කරන බොහෝ ක්‍රියාවල් සිහියෙන් යුතුව කරන බවත් අසි අසතිමත්ව ඇති කාලය අතර පරතරය අඩු වී ඇති බවත් නිසාය ඊළඟට සක්මන් භාවනාව මම මෙතන හිටගෙන ඉන්නවා යයි සිහි කර ඉරියව්ව දෙස බලා සිටියෙමි ටික වේලාවකින් ගමන් ආරම්භ කර සතිමත්ව ඇවිදින විට ගමන ඉබේම ආයාසයෙන් සිදුවන ආයාසයෙන් තොරව සිදුවන ආකාරය දැනුනි රළු පොළවේ පාවහන් නැතිව ගමන් කළ අතර එවිට ගල් යටිපතුලේ ඇතුළට තෙරපීමක් ඇති කරන ආකාරය දනුණද එමගින් කිසිදු වේදනාවක් ඇති නොවිය. මෙවිට සිතුනේ වේදනාව පිළිබඳ සංඥාවක් නොමැති බවයි. මෙසේ කිසිම පීඩාවක් නැතිව සතුටින් සක්මන් භාවනාව විනාඩි 45 පමණ කාලයක් කෙලෙමි. මේ මෙතෙක් මා ලැබූ ප්‍රගතියයි. කරු ස්වාමින් වහන්සේ වැඩිදුරටත් භාවනාව දිනු කිරීමට යම් උපදෙසක් ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. ඊළඟට තියෙනවා හැඟීම් බර වීම නිසා ඇතිවන හැඟීම් බරවීම ඇතිවන විට පරියංක භාවනාවෙන් නැගිට යාම සුදුසුයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමු. කොහේ ගියත් ඒකකින් ඔය ඒව නැති වෙන්නේ නැහැ. ඉරියව්ව මත රඳා පවතිලා නැහැ හැඟීම්. ඒ නිසා අපිට තියෙන්නේ කොයි ඉලාකාරයක එන වෙලාවේ එන්න දෙන එකයි. ඉතින් සමහර වෙලාවල් වලට තරුණ පිරිස් වලට සාමූහික භාවනා කරනකොට මේක සමාජයට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒක භාවනා කරන අනික් අය දැනගන්න ඕනේ. මේ පිස්සන් කොටුවේ එක එක පිස්සු ගෙලිනා ඉන්නවනේ. ඕන කෙනෙකුට පිස්සු කෙලින්න අයිතිවාසිකමක් තියෙනවනේ අප්පා මෙච්චර මේ රැයටත් නොකා කරදර වෙන එකේ. ඒකට පොඩ්ඩ ඉඩ දෙන්න ඕනේ. නිසා අනික් කට්ටියකට පිස්සු කෙලින්න යන්න ඕනේ නැහැ. නිසා කොයි ඉරියව්වෙ හිටියත් ඔක කොච්චරයි. ඒ නිසා මේ ඉරියව්ව මාරු කිරීමෙන් වෙන්නේ අරක ටිකන් එකලස කලක කඩා ගන්න පුළුවන් ඒක හොඳයි. එහෙම මේ මේකේ වැඩි වෙනවා ඇද්ද ගැටලා බලන්න කියනවා. ඇඟ හොල්ලලා බලන්න කියනවා. එතකොට අර එකලස නැති වෙනවා. එහෙම නැත්නම් මේ කොයි වෙලාවක හෝ පිට වෙන්න ඕන එකක්. මේකත් ඒක විදිහේ කරදරයක්. නමුත් ඒක ඉතින් අර සතුටක් නේ. ඒක නිසා ඉතින් මේ රටින් ගෙන දෙකොයි එකක් හොඳනේ. ඒ වගේ එකක් තියෙනවා පොඩි ගතියක්. නමුත් ඔක ටික කාලයක් ඊට පස්සේ ඒකත් ගෙවිලා යනවා. අර එක්ස්පෝස් වෙච්ච ගානට විරේචන වෙච්ච ගානට කැතැසිස් එකට දීපු ගානට ඉක්මනට ඔක දුර වෙලා යන්න පටන් ගන්නවා. තව ප්‍රශ්න කීයක් තියෙනවා? භාවනා ප්‍රශ්න විතරක් කරගෙන නැත කරනවා. අනිත් ඒවා අනිදාස දාන. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආදුනික යෝගාවචරයෙකු නොවේ. ඔබ වහන්සේගෙන් කමඨහන ඉදිරිපත් කරගෙන සුද්ධ කර ගැනීම පුරුද්දක් ලෙස කරමි. මගේ ප්‍රශ්නේ එදිනදා වැඩ කටයුතු හා යෝනිසෝ මනසිකාර්යය ගැනයි. යෝනිසෝ මනසිකාර්ය දෙආකාරයකට වැඩි. එනිදා එදිනදා අරමුණු වලදී මම දැන් මෙතන ලෙස හා අරමුණේ ඇතිවීම නැතිවීම පෙනෙමින් ආකාරයටයි මම දැන් මෙතන යන්න ക്ഷേම භූමියේ බලය හා එහි ප්‍රමෝදය මේ රිට්‍රීට් එකේදී අත්දැකීමි. ඒ හිස් බවක් සාපේක්ෂ ශුන්්‍යතාවයකට යෑමකි. විශේෂයෙන් ඊයේ හවස සිට කෙලෙස් ඇවිස්සුන බවක් දැනේ. එසේ භාවනාවෙන් එළියේදී සිතුවිලි එන විට විතක්කේ සමග මම දැන් මෙතන වන හිස් බවට යයි. සමහර විටක මිනෙහියකින් තොරව සිතවිල්ල ආ බවට අඳුරා ගැනීම සමගම එය බ්ලොක් වීමක් වී හිස් බවට යයි. පෙර පුහුණුව තිබූ ඇතිවන නැතිවන ස්වභාවය පෙනීමට වඩා මම දැන් මෙතන යයි මෙදිනෙහි කරන විට වඩා ආරක්ෂිත හා ප්‍රමෝදයක් ප්‍රමෝදවත් බවක් දැනේ. වරන් ඇතුලේ ප්‍රපංචව යන බව අඩුයි සතිය ප්‍රබලයි. මේ මේ රිට්‍රීට් එකේ පරිසරය නිසාදයි අවිනිශ්චිතයි. නාටකම වඩා විචිත්‍රවත්, gedara ගිය පසු නිසා ලැබටරි ට්‍රේනින් එක ෆීල්ඩ් එකට දාලම බැලිය යුතුයි. ස්ටේජ් එකට නගින්නේ නැතිව නාඩගම බලන්න සුදුසුම මනසිකාරය කුමක්ද කියා. මගේ ප්‍රශ්නේ නම් විතක්කයේ සමග මනසිකාරයේදී මම දැන් මෙතනෙහි මම යන්නට චැලෙන්ජ් වන බවක් දැනේ. මෙසේ මම යන්නට චැලෙන්ජ් චැලෙන්ජ් වන බවක් දැනේ. මෙසේ වන්නේ මම දැන් මෙතන ස්වභාවයේ හිස් බවට වගේම දැනීමකද සම්බන්ධ වන නිසාය. උදාහරණ සක්මනේදී වෙනත් වෙලාවක කාය ස්පර්ශය හෝ රූප අරමුණ මම වේ වරන් ඇතුලේ ඇහෙන පෙනෙන දැනෙන දේ මේ මම ස්වභාවය ඇතිවෙමින් නැතිවන දැනීම් ටිකක් තුල හදාගත් illusion එකක් perception එකක් සංකල්පයක් ලෙස දිය වෙමින් යන බවක් වටිනාකම අඩුවන බවක් දැනේ ඒ නිසා මම දැන් මෙතනෙහි මම යන්නට challenge වේ මේ උපක්ලේශයක්ද ගණන් නොගත යුත්තක්ද මානසික කාර්ය දැනීම් සිතුවිලි වල ඇතවීම නැතිවීම දෙසට යොමු කළ යුතුයද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා. ඔය මේක විස්තර කරන්න පුළුවන් ඒ වගේම මේක විවරණය වෙන ක්‍රම රාශියක් තියෙනවා. ඒක වෙලාවකට පේන හැටි, තව වෙලාවකට තව විදිහකට පේනවා. කොහොම හරි Tamanට තේරෙනවා මේ යම් වෙලාවක වර්තමානට එළඹ හිටියානම් ප්‍රමෝදයේ පහළ වුණානම් යෝනිසමස්කාරය ආවනම් ඒක ආමිෂයක් නෑ මොනව. निराමිෂව සිද්ධ වෙන්නේ. එතකොට පේන්න පටන් ගන්නවා තීන තරම් ආමිෂ සැප ඔක්කොම ළමා ගතියක් තියෙන්නේ. නිරාමිස හරීම මෝරච්ච ගතියක් තියෙනවා. ඒකත් අන්තිමට අවේදිත තත්ත්වයටපත් වෙනවා. නිරාමිෂ මට්ටමේ තමයි ඔය මානසිකාරයේ සතිය හිත ඒ ඔක්කොම නිකන් තාම තාම කෑලි කෑලි කෑලි කෑලි තියෙනවා ඔක්කොම තියෙනවා ඔක්කොම හිතේ අඩ දැනුමක් තමයි තියෙන්නේ නිරාමිෂ පැත්තට ගියාට පස්සේ ඔය එකක්වත් ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න යන්නේ දිගට යනවා නමුත් මේ වගේ මේ පරිණාමයක් තමයි අර නිරාමිෂ තැනට යන්නේ ඉතින් මේක හරි විචිත්‍රයි. හැබැයි ඉතින් අර විචිත්‍ර උණයි කියලා මේවයි ගන්න ඇති දෙයක් නම් ඇත්තේ නැහැ. කවදා හෝ මේකේ තේරුමක් නැහැ කියන තේරුම් ගත්තම තමයි මේට වැඩිය මෝරච්ච තත්ත්වය. මේක අර සම්මුතියෙන් වෙන් වෙන වෙලාව නිසා යෝනිසමස්කාරය හට ගන්න වෙලාව නිසා ලොකු ප්‍රබෝධජනක අවස්ථාවක් තියෙනවා. ඒක හරියට මේ කෙල්ලෙක් වැඩි විපත් වෙනවා වගේ. ලිංගික හෝමෝන එන්න පටන් අර ගන්නවා. ඒකට හරි ප්‍රබෝධමත් ගතියක් එන්න පටන් ගන්නවා. <clears throat> නැත් ඒක තමයි මේ ජීවිතයක තියෙන අනාරක්ෂිතම අවස්ථාව. ඒ නිසා ඉතින් අපි කුලකාන්තාවක් නම් කෙල්ල ගෙට ගන්නවා. වැඩි හිටියන් අතරපත් කරනවා. වීදි දරුවෙක් වුණොත් අරසාවක් නැහැ. පුරුෂාන්තරයට යනවා. අන්න ඒ වගේ මේ වෙලාවේ පුළුවන් තරම් ආරස්සාවක තියාගන්න ඕනේ. ඥාන මේ කටයුත්ත වෙන්න දෙන්න ඕනේ. එතකොට ලිංගික ශරීරයේ විවිධීමක් සිද්ධ වෙනවා. හැබැයි තේරෙන්න පටන් අර ගන්නවා. ඒ වෙලාව මේරීම හරහා මෙව්වත් ගන්න දෙයක් නැති අවේදී தත්ත්වයට යනවා. ඒ නිසා මේ தත්ත්වය වෙන වෙලාවෙදී ලොකු සංචින්න කාලේ නිතරම කියනවා. කාලසටහන වෙනස් කරන්න එපා. කැම බීම වෙනස් කරන්න එපා. හිතට අවුල් පාස දාගන්න එපා. ගැටුම් ඇති කරගන්න එපා. මේ විචල්්‍ය සාධක එහෙම ෆ්‍රීස් කරන්න. මේකට යන්න දෙන්න කියලා කියනවා.